ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නය අවසරයි අනිකුත් නිවාස උපාසක මාතු සම්බන්ධ කරන අපි ප්‍රතිපත්තාසන සුවාලපාත්තන ධර්ම සාකච්ඡාවටයි අද මේ සූදානම් වෙන්නේ අපි ඒක සඳහා ඒකමාරක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා ඒ මුල් ස්වල්පයේ විනාඩි ස්වල්පය අපේ විවස්ථා සීපත් කර ගැනීමටත් ඉතුරු කාලය ධම්මපද කතාවකින් ධම්මපද ගාථාවකින් ආරම්භ කරලා විශේෂ ධර්ම සාකච්ඡාවකට ඉදිරිසල්සා ගැනීම තමයි චාරිත්‍රය. අදත් අපි ඒ චාරිත්‍රය කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසට පැමිණලා තියෙන අපිට යෝගාවචර දිනචරියා කියවීමටයි පරිසතහණයේ පළවෙනි අංකයේ වශයෙන් හිරුදනාගේම දැනගැනීම පිණිස මම දිනචරියාව කියවනවා. හිරුදනාගේම කාර්මික අවධානය මේ දෙස් වේවා කියලා මතක් කරනවා. යෝගාවචර දිනචරියාව නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුමේහි නිවන් සපතෙන් සැනසෙනු කැමැති දීවපුදා සසුන්ගත යෝගාවචරය අවිසි ඒ උතුම් මාර්ගයේ සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. Thank you. දෙක අරුණට බලමු අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිට විය යුතුය අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුර කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් යෙදී නොසිස් දිනයක් කරගත යුතුය බුදු උවටන ඇදුරු උවටන ගිලන් වැඩිහිටි උවටන යන ආදී සුදුසු කල්හි යෙදී කිසිනම් හේල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත් අපයා සිය කුටියට යා යුතුය බණ දාම් පොණුව තිරුරු පිළිදැඟුම් බවුන් ඈ නිතර නිරත් නියත කිසේ යෙදී පිටු සඳහා gediye දෙරෙණුවට පළමු පිරිසිදු පැනින් දෝ පාත්‍රය තවිත වේලා තැන්පත් කොට තැබිය යුතුය. පින්න පාත්‍රය සඳහා gediye හඬෝ කල පෙරුවන් පුදා පාසූරු දරා. කමඨහන්ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසක් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහන් නිතුව පිටු පිනිස හැසිර පිටු පිළිගෙන පෙරලායන කලද කමඨහන් වරා යුතුය. මුදුන්වල වත්සපයා දිවා වන්දනාගෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්ගේ යෙදී පිළිවැවුම් පිළිවැක්සවුන් නැතව ඉතුරු කාලයේ භාවනා සඳහාම යෙදවිය යුතුය. සවද පහට පමණ වත් පිළිවෙත්තියේදී වන්දන සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් ගිලම්පතකද සාදා පිරිසිදු කණි පිරිසිදු සිටි තමන් වසන කුටියට යා යුතුය. අලියම අවසන් වනතුරු පිරිවාණ බණක් නැතව කමඨාණින් කල් ගෙවා අලුයමට පෙර අවදි වී සනිටුවාන් කොටගෙන රාදාක නිට්ටෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුවාන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කරුණ කිරීමට අදිස්ථාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවකට සම්බන්ධ වී සිටිය තමා යෝගාවචරක බව සීයේ සබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයි. ඒ මුළුමනින් ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වන හේයි. නියම සමනාකල්පේ රහසත් ලිපිටත් ඔබෙන් තොරනවන සේ හැසිරිය යුතුය. කතාවක් මීට නැතුලක් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ සමාවිහිම්බ කරගැනීම යෝගාවචරයට සුදුසුය. සබඳ දෙයේදී සාහන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය සමනාකල්ප යන මේවා නොබිදෙනසේ එයේ ජීතු භව කලින්ම සිත් ලබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහි නැත්‍යවශ්‍ය සිටෙක් නැතොත් අනුනතර කුටියකට නැගිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හි ජීවිත ගමනාගමන සූත්‍රය නිතර පැතිය යුතුය. අනිකට හිරියර වෙනසේ භාවනාව පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුමත තමන්ගේ ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඕනේ නැත. ඔබට ඕනේ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි. සිතද තැම්පත් වෙයි. හිතේ නාරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම උපක්ලේශයක් පහළවන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාවචර කමිස්මතු කොට සිහිත නගා ඒ බඳු වදුරු මැඩලීමට තමසුක විය යුතුය. බහැර පිළිසිදුව නිකතර නිතර රැක ගනිමින් දස ධම්ම සුත ආකාංකේ සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තු උන්ද දවසට කීප විටක් කලකමින් අතලද පිළිසිදුකම ජීවණයට බා ගැනීමට නිතර සිතාගත යුතුය සංඝයාගේ කොදුමාත්කඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 10ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද සබාගත යුතුය කරන හැම වැඩක්ම ප්‍රමාණිකුලවත් හොඳට පිළිසිදුටත් කිරීමට සිතට කටයුතු ආගන්තුක පැමිණෙන තවිදි පින්නතුන්ට වත් දැක්වීම ගුණාගුණ දිනුවට උපකාර වන්නා තේම සංවාසාරහා නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගත සතින් චිතරගත යුතු පිට සත්‍යාවශ්‍ය ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමයේ කතිකාවසේ සඳහන් ලෙසින් කළ යුතුය වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලව කරන හැටි උගෙන එහිදී එහිදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාරවන තේ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහගත යුතුය. ප්‍රමාණය ඉක්ම කරන ලියුම් ගන්න දෙනුවද යෝගාවචර තත්ත්වයේ බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම් අතහැර ගැනීම යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වාගෙන ගැනීමේ පහසුම ක්‍රමය වනෙහි පොතපත පවා අධිකෝකට කතා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමිකතා තතහා මේ ස්ථානයේ කතිකාවතද එකඟව වැඩගෙන යාම මෙයි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසු සඳහා වෙනු නැත. එහිදී ඔබේ හිතට වර්ධා ගැනීම ඔබේ යුතුයකමය යෝගාචර දිනචරියාවයි. මේ මුල් විනාඩි සල්පේ ගත්තේ සාරිස්ථාන තුලව විවස්ථාශීපත් කරගන්නයි අපි ඉතින් පටන් අදට නියමිත ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගනිමු. ඒ අනුව අපිට ධර්ම සාකච්ඡාවට පොත පෑලවන්න. Thank you. මොනවද තරකුම් තරකුම් විතර තරකුම් වලට වඩා තණ්හාව තියෙන පැහැදිලි බහුල බමුණෙක් නගරක සරත්නවර දෙවරම ඉන්නතෝ තං පරක්කම්ම කාමේ කන්ද දාමන සංකාරාණං කයඤ්ඤත්වා අකතඤ්ඤු සිගාමන අන්වය ගාමන පරක්කම සෝතං පින්න කාමේ කන්ද ගාමන සංඛාගාණං අයං යත්තා අකජං අකතං අති වාචය විරවඩා තණ්හා පිටින්න කාමය දුරු කරන්න නිවන අවබෝධ කරන්න අර්ථ අර බබුණ කරකුම් කොට ඇඩ ආහාර පිළින්න බොහෝ කාලයක් මුන්නේ නොසී පැවති තණ්හා නම් සැඩදිය සැඩදිය පාර නොවනින් යුතුව මහත්යේ විරවඩා පිඳු දමන්න කාමයන් දුරලන්න වත්කම් කෙලෙස්කම් එක සිය සතානි නොතබා බැහැර කරන්න ගමන සතර දහම්ගේ නැත්ම පස්සඳුගේ නැත්මට හේතු වූ විදුසුණුවනේ ධන නිවන ධන්නේ වන්න රන්වතු කණිකා කිසි දැවටින්වත් දෙවිගඹුරා කිසි කුසින්නම් නොකරන ලද දෙයින් අකතන්‍යයි දැක්කෙන නිවන අවබෝධ කරන්න අරක් කම්ම හරකුම් කොටය හරකුම් කිරීම නම් සුළු වෙරයකින් අවසන් කළ නොහැකි දෙයක් කෙලවර කිරීමට ගන්නා මහත් වූ උත්සාහයයි. ඒ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් තේරුම් ගන්න. ආරම්භ ධාතු නම් තමන් පිටසු නැහැ සඳහා කටයුතු පටන් ගන්නා උත්සාහයයි. නික්කම ධාතු නම් අලස බැවින් නික්මුණු වඩා බලවත් වෙරය. තරක්කම ධාතු නම් නැවත නැවතත් ඇති වෙන කුසීතව මැඩ වෙසෙස් මැඩ වෙසෙස් ගුණයන්ට පැමිණීම සඳහා කරන තරකුම් වෙරය. මෙහි දක්වන ලද්දේ ඒ තරකුම් වෙරය. සෝතං චින්න තණ්හානම් හඩදිය පාර සිනින්න. තණ්හා සෝතනම් රස අංග රූප හඳ ඈ පස්කම් ගුණ විශේෂයි අසකන ඈ හදරින් සැඩ දිය පාරක්ෂේ ගලාබස්නා ආසාවය කාමේ කාමයන්ය වත්කම් කෙලස් කම්ය පංච වර්ග 13 ගයේ විවරණය බලන්න සංඛාරාණං හතර දහම්ගේය හේතුපස බලෙන් හටගත් පස්කන්ධමුගේය අකතඤ්ඤු නිවන ගැන දැන්මය නිවන දැනගන්මය අකත නම් වූ නිවන අවබෝධ කරගන්මය අරහන්ත වර්ග අටවන ගායේ විවරණය බලන්න නිදාණය බලවත් පැහැදීමකින් කළ කතාව පැහැදීම් බහුල බමුණේ හැවස්නවර දෙව්රම් මෙහෙරට දහම් ඇසීම සඳහා බමුණෙක් නිතර පැමිණේ දවසක් බුදුරදුන්ගේ බණසා ඒ බමුණා පැහැදුනේය දහම් ඇසීමෙහි ආ පින් කිරීමේ සිත දැඩි වූයේය වැඩි පොහොරක්කමක් නැවක් සල් කිරීමෙහි ආසාව බලවත් වූයේය ඒ බමුණා සිය නිවසේ වහන්දාට දිනපතා දන් දීමට අදහස් කළේය ඒ දන් පිළිගැන්වීම සඳහා සොළොස් නමකට ආරාධනා කොට නිල කර නිල නියම කරවා ගත්තේය. දනට වඩින මහන්දයාට බොහෝ ගැට සැලකිලි කෙරේ. ආදරෙන් වඩා හිඳුවා උවටන් කෙරේ. මුදු සිතින් කතා කෙරේ. සියනිවසට සංගුණ වහන්සේ වැඩි කටියේ පාසෝදා දිහ අරහන්තව නිසීදන්තු ධාතන් වහන්සේලා වැඩ හිඳිත්වායි කියා වැඩ හිඳුවා දන් පිළිගන්නා උවටන් කෙරේ. ඒ බමුණා නරහත් වහන්සේටත් රහත් වහන්සේ කතා කෙරේ. රහත් වහන්සේට රහත් වහන්සේයි කතා කරේ මෙසේ රහත් නොරහත් දෙපසටම කතා කරන්නේ රහතන් රහත් වහන්සේ කියයි බුදුන් වහන්සේ අපගේ අප රහත් යයි සිතා කරන කතාවකයි නොසතුටු වූහ රහත් වහන්සේද අප රහත් බව ගැන කරන කතාවකයි නොසතුටු වූහ එහෙන් රහත් නොරහත් කිසිනමක් ඔහුගේ නිවසට දන් පිළිගැනීමට නොවැඩියහ බමුණා දුක්ඛී මෙසේ මහත්සේ ගරුසල පිළි දක්වා උවැටන් කරන මාගේ දන් පිළිගැනීමට කරුණ වහන්සේ නොවැඩීමට කරුණ කිඳයි විහෙරතකොත් බුදුරදුන් නඳ ඇසුයේය. බුදුරදුන් වහන්සේ කඳවා විමසූහ. වහන්සේ ඒ බමුණු අප සමදෙනටම රහත් වහන්සේයි කතා කරන නිසා අපි දන් පිළිගැනීමට නොයමු. බුදුරදුන් මහණෙනි රහත්යයි කී බස ඉවසූහ. වහන්සේ අපි නොවිය සුවීමු. බුදුරදුන් මහණෙනි ඔහුගේ බලවත් පැහැදීම නිසා සතුටින් කළ කතාවකි. ඒ වරදක් නැසයි වදාළේය. මහණෙනි නරහත් කෙනෙක් ඇත්නම් රහත්වන්ට වෙර වැඩි යුතුයයි කවසා ඒ නිමිති කොට කරකුම් කොට තණ්හා නම් සැඩදිය පාර පිදින්න කාමයන් දුර්ලන්න අකර දහම්ගේ නැත්ම දන නිවන අවබෝධ කරන්නයි වදාළත් ඒක සාමාන්‍ය කින්නතේ ශාසනයෙම ඇතිවෙච්ච ශාසනය ඇතුළත ඇතිවෙච්ච එක විදිහක මේ ප්‍රශ්නයක් කොහොම නමුත් ඉතින් මේ සර්වඥාජක දාර්ශනික උත්තරයකින්ම නිකන් සාමාන්‍ය ආගමික උත්තරයක් නෙවෙයි සාසනික උත්තරයකින්ම මේක විසඳලා කියන එක වටිනවා. මුගක් කළාට ඕක නෙමෙයි සිද්ධ වෙන්නේ අනිත් පැත්ත බැනුම් අනික. ගුණෝතුන්ට බයිනවා නුගුණෝතුන්ට බයිනවා. මේ මේකේ හොඳ ලක්ෂණ මේකෙන් බලන්න පේනවා බැනුම ඉවසීමෙන් තමයි ප්‍රශ්නයක් ඇති කරගන්නේ. බැනුම ඉවසන්නේ නැත්තම් ඉවරයි. මේ තුති කෙරුවත් ඒක ඉවසන්නේ නැත්තම් ඉවරයි. ස්තුති කරන්නා කෙසේ ස්තුති කරත් අහන්නා සීතියෙන් අහන විතරයි. ඒ වගේම බණින්න මොන තරම් ද්වේෂයකින් මොන තරම් වැරදි පදනම කෙනෙක් බැන්න තමන් ගණන් ගන්නත් ඒකයි. එනකොට ඔය ස්තුති ප්‍රසස් සමුණක්වත් නැත්තේ නේ. ඒකට වැඩ කරගෙන යන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ඉතින් මේ රහතන් වහන්සේගේ ගුණය. ඒ සාමාන්‍ය අමාරුයි. ඒ කෙලෙස් සහිත කෙනාට මේ ලෝකේ පවතින ආ වූ උත්සාහනය අපසාධනය කියන දෙකෙන් බේරලා කටයුතු කරන්න අමාරුයි. මම ਸਰවචනාංශයේ බලාපොරොත්තු වෙන්නේ මේ රහත් කෙනෙක් වගේ හැසිරීලා මේ රහත් වෙන්න එහෙම නැතු අපි පුහුදුන් කියලා කියලා පුහුදුන් ගතියටම හැසිරුනොත් අපි පුහුදුන් ගතියටමයි ඇලෙන්නේ ඉතින් ඒක මේ බුද්ධ ධර්මයේ නිතරම තියෙනක් තමයි හැටි සංඥාව කියන්නේ තමයි යන්න බලාපොරොත්තු වෙන තැනේ ස්වභාවයෙන් හැටෙන්න කියනවා. ඒක තමයි අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති අභින්නම් පච්චවෙක්කිතබ්බා අඥ අඤ්‍ය වූ දැනගන්නා වූ කෙනෙකුගේ ආකල්ප වලින් හැදෙන මේ පහ ඒව නොදන්නේ પરමාර්ථ නැතිවත්න්නේ මේ අවස්ථා මේ සමාජික ආර්ථික දා මේ දේශපාලන කාරණා ඉස්සර කරගන්න ඕනේ. අපි හැදෙන්න ඕන කරලා තියෙන්නේ රහත් නැති උනත් රහතන් වහන්සේ කෙනෙක් වගේ. එතකොට අනිත්‍යත්ව මේ පැත්තකට කළා දායි. ගණන් ගන්න නැතුව හරි මේ මොනසෙ පිස්සු කියලා. ඒ කියන්නේ මේ ලෝකේ හැසිරෙන්නේ නිකන් අමතර ලෝකෙක ඉන්න જાතියක් වගේ. ඉතින් ඒක අපිට දීලා තියෙන සංනාහයක් නා. යුද්ධ යනකොට දීලා සංනාහයක් නෝක නැතුව කොහොමද යුද්ධ කරන්නේ? ඒක බැඳගෙනම යනවා. බැඳගෙන ගියොත් යුද්ධ කරගන්න නැත්තම් බෑ. ඉතින් ඔක අර මේ අපි භ්‍රමජාල සූත්‍රය සාකච්ඡා කරනකොට දැක්ක සරුවචනාන්තේ බයිනෝ බිමන දාපු බත් බල්ලනවා. කවුද මේ සංජීවී ගෝලේ? සංජීවී කියන්නේ මේ සාරිපුත්ත මොකල්ලාන දෙනම පැවිදි වෙන්න ඉස්සරට හිටපු මේ උපතිස්ස කෝලිට දෙන්නගේ ගුරුවරයා. ඉතින් මේ දෙන්න ගියාට පස්සේ මේ මේ ලොකු පාඩුවක් වුණා. ගිහින් ලැබයි මේ දෙන්න කරපු දේ පැවිදිලා උපසම්පදා වෙලා ආයෙ ගියා සංවේගාවට. ගිහලා කතා කරලා කිව්වා මේ ගුරුතුමාට කතලා අපි ඔක්කොම එකම සප්‍රත්මචාරණ විදිහට සත්‍ය ගවේෂණයේ යෙදුනා. ඉතින් ඒකමයි අපි කෙරුවේ ආයේ මේ කඩාගෙන යamak නෙවෙයි නමුත් අපේ වැඩේ සාර්ථකයි අපිට නියම සත්‍ය ලැබුණා සර්වඥාන්සේ ලැබුණා අපිට මේ කියලා. එතකොට සංජීකෝ හොඳ හොඳයි කියලා. ඊට පස්සේ කිව්වා මේ ඒ ධර්මයේ මොනවා එකක්ද? ඒක බොහොම ගැඹුරු ප්‍රඥාන්ට ගැළපෙන සාමාන්‍ය කෙනෙකුට අල්ලගන්න බැරි එකක් කියලා. ඒකට ඒ සංජීක කතාවල කිව්වා ලෝකෙ වැඩිපුර ඉන්නේ ප්‍රඥයෝද මොහොරේද කියලා. ඒකත් වැඩි හරියක් ඉන්නේ ඥාන නැති අත්තු. ඉතින් ඒක නිසා දැනගන්න අමාරුයි. ඒක සංජය කරන ප්‍රඥාවන්ත කට්ටිය ප්‍රඥාන්ත ගාට යන්නේ. මම ළඟට මොඩු වෙයි. මම මම මෙහෙ නතර වෙනවා. මන්ට මේ සෙනක ඉන්නවා. මම ওই දෙම යන්නේ කියලා. ඒ තරමටම ලාභික සත්කාරයට අර බහුජන මතයට නැත්තම් මේ පහත් මිනිසුන්ගේ ඇසුරටපත් වෙච්චි මිනිස්සෙක් විදිහට සාමාන්‍ය අතුවාවකට පෙළලා දෙන්නේ සංජය. එයා ඒගොල්ලෝ තමයි සර්වඥන්දට බැන්නේ දිගටම. නමුත් ඒකට හිතනරක් කරගත්තේ සර්වඥන්ද නෙවෙයි. සර්වඥන් ගෝලියෝ. ඒක මොකද උඹලා මගේ ගෝලයෝ නෙවෙයි මට දන්නේ කියලා හිතන රකා ගන්න. කාරණාවක් ඇති මොකක් හරි ඒ කාරණාව බලලා කටයුතු කරපළ ඒ වගේ මට ස්තුති කරනවායි කියලා සතුටු වෙනවනම් ඒත් උඹලා මගේ ගෝලයෝ. ඒ කාරණාව බලන්නයි මම මේ ලෝකේ පහල වෙලා තියෙන්නේ කියලා එහෙම නැතුව නිකන් බල්ලු පිටුවට හඳව කම මේ හඳ පාත් වෙන්නේ නැහැ කඳු පාත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒකෙදි ඒ ගතිය ගන්න නොසලෙන ගතිය දේශ නැහැ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව හෝ එහෙම නැත්නම් මේ විපස්සනා භාවනාදී පුරුදු කරන්න කියන මේ ඇහිච්ච දේ මම නෙවෙයි ඇහිච්ච දේ මගේ නෙවෙයි ඇහිච්ච දේ මගේ ආත්මය නෙවෙයි කියලා කන් ඇත්තේ බීරෙක් වගේ හැතරෙන්න කියලා කියන එක පුරුදු කරලා තියෙනවා නම් මේක ටිකක් තේරෙනවා එහෙම නැත්නම් හිතන්නේ මේ මිනිස්සු කතා කරන දේවල් ගණන් නොගෙන අතහැරියොත් මොකටද පාර්ලිමේන්තුවේ තියෙන්නේ මොකටද සාකච්ඡා තියෙන්නේ මොකටද විවස්ථා තියෙන්නේ මොකටද ලෝකේ සදාචාරය තියෙන්නේ මොකටද ලෝකේ හරි වැරදි තියෙන්නේ කියලා අන්නේට පටවගන්න. මේ ඔක්කොම තිබිච්චවයි ලෝකෙට. තමන්ගේ දෙයට බැලලා වාසේ ලෝකේ අමතක කරන්න ඒ විවස්ථා ඒ විආකර්ෂණ ඒ සදාචාරකම් තේරම අමතක කරලා හිත ඇතුළට ගන්න ඕනේ. හිත ඇතුළට ගන්න මමත් නෑ කියන දාතේ වගේ මේ සුත්තමයේ වශයෙන් හෝ චින්තාමයේ වශයෙන් හෝ ඒ සත්‍ය ඇති කරගෙන චිත්තක්ෂණයක් Tamanට වෙන් කරගන්න බැරි නම් ඒ හිත අර විපස්සනාට නුසුදුසු හිතක් පාටපත් වෙනවා. ඒක නිසා මේ වගේ අධික ස්තුති කිරීම සහ අධික නිදර්ශනවලින් ගෙන යන පාපු චෝදනා කිරීම සාරුවච්චන් වහන්සේට සිද්ධ වුණා නම් නක්ති ලෝකේ අනින්දිතෝ කියලා. අනිත් පැත්තන්න බෑ ඒව විසඳගෙන යන්න. කවදාකවත් ওই නඩු හේරම විසඳනා නම් කොහොමද ගමනක් නෑ. නඩු තියෙන නිසා තමයි ගමන තියෙන්නේ ඒක තමයි විසම ලෝකේ. අන්නේක සමයට පවත්න රහතන් වහන්සේ නමක් විදිහට හැසිරෙන්න ඉගෙන ගන්න ඕනේ. රහතන් වහන්සේ විදිහට හැසිරෙන්න ඉගෙන ගන්න දන්නේ නැත්නම් <clears throat> අපි සාමාන්‍ය හුඟක් වෙලාවට ප්‍රසිද්ධ පාවිච්චි කරන තමයි ඇත්තටම අන්ධෙක් වගේ ඉඳගෙන කන් ඇත්තේ බීරෙක් වගේ ඉඳගෙන එහෙම නැත්නම් දිත්තේ දිත්ත මට්ටම් කියන විදිහට ඇහූ දේ ඇහූ ගමනින් දුතු දේ දුතු මතින් නැතර කර ගන්න බැරි නම් ඉතින් දිගට යන කතාවක් නේ. ඉතින් බැන්න හරි අපහසුකටපත් වෙනවා. ඒ ඒකෙන් Taman තීන්දුව කරගන්නව කොතෙන්ද ඇමිනෙන්නේ කියලා. ඇමිනෙන්නේ Tamanගේ කෙලෙස් මත. ඊට පස්සේ ඇමිනෙන තම පැටි පැටි පැටි පැටි ඉන්නවා. කවුරු මොනවා කිව්වත් ඉවසනු පමණින් Taman ඇමිනෙනවා. ඇමිනිච්ච ගමන් ඇමිනින්නේ ඒ ඉවසන්න භාවිත කරපු පුද්ගලයයි ඒ වචනේ Tamanගේ ඉන්ද්‍රයයක ඊට පස්සේ එතන කරගෙන බලනවා. ඒක කවදාකවත් මේ දෙවියෙක් බ්‍රාහ්මණ කෙනෙක් තීන්දුව කරන දෙයක් නෙමෙයි. Tamanගේ චේතනාව ගිහිල්ලා ඇවිදින්නේ Tamanට අදාළ ভাইබ්‍රේෂන් එකට. Tamanට අදාළ කම්පණයට ඒකෙන් හොඳට දැනගන්න පුළුවන් මේ නන්දු පරාක්‍රම වීර්යය යෝගාවචරයට මේ කෙලෙස් මට්ටම කොතනද කියලා. ඒක කාටවත් පිළිකෙනෙකුට දැක ගන්න බෑ. පිළිකෙනෙකුට දැක ගන්න නම් මේ ඇඳුනාට පස්සේ චේතනාව කර්ම බවටපත් වෙනවා. විචක්‍රමයේ වෙන්නේ නුනාට පස්සේ නම් කාටවත් පේනවා මනුස්සයා මෙතනයි අල්ලලා තියෙන්නේ. මොනවා කිව්වත් එයාට ඇහෙන්නේ ඒක විතරයි. එයාට ඇටහෙන්නේ ඒක විතරයි. ඒක සුද්ධ කරන්නේ නැතුව යන්න බෑ කියලා කියනවා. එතකොට මේ කතාවේ පුද්ගලයා කොහෙද අල්ලලා තියෙන්නේ කියන්නේ. හොඳට සතුටුමත් පුද්ගලයාට නම් මම මේ කතාව අහගෙන ඉන්නකොට මේ ක්‍රියාව දිහා බලනකොට මේ විචීල දිහා බලනකොට මගේ හිත මෙන්න මෙතනයි යදෙන්නේ. මගේ හිත මෙතනයි කුචු කැවෙන්නේ. මගේ හිත මෙතනයි උද්දීපනය වෙන්නේ, කුක් වෙන්නේ කියලා ඒක දැනගන්න පුළුවන් නම් හිතා ගන්න පුළුවන්. තමන්ගේ කෙලෙස් මට්ටම ඒක නම් ඉතින් මේ ගුණයක් කියලා නේම කරන්න බැරි තරම් වටිනා දෙයක්. තමන් කොහෙද ඉන්නේ කියන එක මම කවුද කියන එක දැනගන්න. ඉතින් ඇත්තටම ඒක මේ හැම යෝගාවචරයක අතටම දෙන්න හැම යෝගාවචරයක අතටම තමන්ගේ தත්ත්වය මන බලා ගන්න පුළුවන් ඒ කණ්ණාඩිය දෙන්න තරම් සර්වඥාසික මහා කර්මාවක් තියෙනවා මෙන්න කිසිම ශාස්ත්‍රූරේකට ඒක කියන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කණ්ණාඩියේ තියෙනවා ධර්ම ආදාසය කියලා කියන්නේ මේ ආදාසයෙන් බලන්ඩ බලනකොට තමන් කවුද කියලා පෙනේ. ඒ පේන එක උඹට අයිති මට අයිති නෑ කියලා පැහැදිලි ප්‍රකාශයක් කරවන්න කියලා තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තාගතෝ උඹලා කටයුතු උඹලා කරගනින්න මට කියන දේ කියලා දෙන්න. අනික හැම ආගමකම තියෙන්නේ මාව අදහන්න මයිලකට එන්න. මයිලකට ආපුවම මම උඹට මේ සතුටු වුණොත් සදාකාලික මේ ස්වර්ගයක් වෙනවා. අසතුටු වුණොත් සදාකාලික අපායට ලක් කරනවා. ඒ නිසා මම කාටවත් බැඳිලා නැහැ මම ඒකෝ මට හොඳක් නැහැ නරකක් නැහැ මම කරන දේ විනිශ්චය කරන්න බෑ මේ මම මට උත්පත්තියක් නැහැ මරණයක් නැහැ අවසානයක් නැහැ බල තේර මගේ නිර්මාණ මෙන්න මගේ මන අපේ කියලා ඒක කතා කරන්නේ කියදි බනෝට මේ මේක ගැඹුරුයි කියලා නම් කියනවා මේ කතාව හරි ගැඹුරුයි කියලා කියනවා ගැඹුරු වුණත් ගැඹුරු ස්වාධීනත්වයක් ගැඹුරු විමුක්තියක් Taman අතර වෙනවා හොඳට බලන්න පුළුවන් දවස ඇතුළත Taman ගැටෙන දේවල් දිහා බලලා මම මොන වගේ මට්ටමක කෙනෙක්ද කියන එක ඒක ඉතින් අර වරින් වර සිද්ධ වෙන වැඩිම ගැටෙන තැන බලාගත්තොත් තමන්ගේ චරිත දැනගන්න පුළුවන්. ඉතින් ඒක සර්වඥාන්ස වැඩ ඉන්න කාලේ නම් ආසන්නක ඥානෙ උනාකට හරියට තේනවා මේ පුද්ගලයාගේ පිටේ මෙන්න මෙතන වණයක් තියෙනවා. ඒකයි අකුලට බය. නැත්නම් කකුල කොරයක් තියෙනවා. ඒකයි ගුරුසු කොළවට බය කියලා උන්වහන්සේ දාන්නේ. නමුත් ඕකට බුදු වෙන්න ඕනේ ඕන කෙනෙකුට නටනකොට තේරෙනවා. මෙයා මෙන්න මේ જાති කෙනෙක් කියලා. නමුත් අභාග්‍ය වෙලා තියෙන්නේ ඒ පුද්ගලයාටත් නොතේරෙන්නේ කියලා. ඒ තරම් අසත්‍යමත් වෙන්න ඉඩ තියෙනවා. ඒ තරම් අසම්පජාන වෙන්න ඉඩ තියෙනවා. ඉන්නේ එහෙම කෙනෙක්ගේ නායකත්වයක් ලැබුණොත් රටට ඒක තමයි විනාශම දේ. එහෙම කෙනෙක්ගේ නායකත්වයක් සමිතියකට ලැබුණොත්, පිටරකට ලැබුණොත් ඉතින් ඊට පස්සේ ඉතින් මොන භාවෝගේ හැමවත් ප්‍රති වැඩක් නැහැ. බල්ලාගේ කුකේ මී බැඳා වගේ කියලා කියනවා. කවුරක්වත් කරන්නේ. ඉතින් ඒක ඒක තමයි මේ ජාති වලට සමිති වලට වෙන විද්‍යතනේ. මොකද ඒ කවුරු හරි ඒක දැනගෙන හරි තේරුම් ගත්තොත් ලෝකේ එදාත් එහෙමයි අදත් එහෙමයි අපි අල්ලන්නේ අපේ කෙලෙස් වල හැටියටයි කියලා ප්‍රසාන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන කුසෙයියුම් පස්සා කියලා බැරිම තැනක රවත්තන්ති දේශනා කළා තියෙනවා ස්පර්ශයෝ තම තමන්ගේ උපදීන් අනුව ස්පර්ශ කරත් ප්‍රසාන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුතේයුම් පාසා. ඉතින් උපදී නැති කෙනෙක් නම් මොන ස්පර්ශද? සාධනාකට මේක නෑ මේ අටුවාව වරද්දලා තියෙන රහතන්නාගේ හිතමනාව කරගත්තා කියන්නේ. එහෙම නෑ ඔය නොරහත් කෙනෙක්ගේ අටුවාව ළමන්නේ. ඉතින් කතාව කියලා දෙන්න තියෙනවා තියෙන්නේ බෑ. නොරහත් කට්ටියක් ගියයි කිය. නොගියන් අතල්ලා තිනවා මේ අපේ රහත්කම දැනගෙන රහත්කම දැනගෙන කියන්නේ ඉතින් තියෙනවා නම් ආකවරද දැනගත්ත එක වැරද්දක්. එහෙම කතාවක් ඕක නෑ. කොහරි බමුණට කට්ටිය අඩුවලා තිනවා එදත් රහතන්නාසලා අඩුයි. ඒකයි ප්‍රශ්නේ කියන්නේ. එහෙම නැත්නම් අදිමානේ රහත් කට්ටකට තියෙනවා. එහෙ නැත්නම් රහත් පැත්ත රහත් කිව්වයි කියලා තරහ වෙලා තියෙනවා. ඒ වගේ ඉතින් මේ නිකන් මේ සාමාන්‍ය වචන වල ඉවල අර්ථ කතාව දුන්නොත් ගැඹුරෙන් බලනකොට පේනවා. රහතන් වහන්සේ නමක් නම් බමුණ කකොල්ලෝදෙන්ද වඩින්ද රහතන් වහන්සේ කියලා කියනකොට උන්වහන්සේ කරන්නේ නැහැ වුණම කියන්නේ. කිසිසේත්ම ගණන් ගන්න නැති එකක්. මට මොකද මේ තම මේ මාව අඳුරගත්තේ කොහොමද කියලා අහන්න ගියොත් එහෙම දන්නවා. අර මේ මොකද්ද මේ පූල්වර කරින්ද මේ කතාව කියන්නේ? ඒ කතාව තමයි. උල්ලර කරින් දෙන කතාවේ දතරාලේ කරන්නේ ඔය දෙල්ලම තමයි. මේ සාතන්නාසලට එහෙම උපදිනේ. සාතන්නාසල නිසා උපදී ජීවනනම් තමයි ස්පර්ශ ස්පර්ශ කරන්නේ. ඒ ස්පර්ශ උපදින හැටියට. ඉතින් උපදී කියන වචනේ මම බැලුවා බහුගේ ටිකේ පොත්පත් වල බලනකොට තිබුණේ බලපුලුවන් කාර්කම් කියන එක. ඒ කියන්නේ තමන්ගේ සංස්කාර, තමන්ගේ මේ මාන, තණ්හා, මාන, පිච්චි වගේ තුනක් තමයි තියෙන්නේ. නමුත් මේ සංස්කාර වෙනවා තමන්ගේ ආව පුරුදු ගිනාව කොනිස්සේ සම්පatti ඒ වගේම දෘෂ්ටි වරද්දාගත්තේවා ඒකට තමයි වචන කතාවට හරියට කෙනෙහිදී කෙනෙහින දේ තමයි එයාට එකමයි ඇහෙන්නේ ඒකට තමයි උත්තර ගන්නේ කොච්චර හොඳක් කිව්වත් අර පැත්තට ගිය ගමන් ඇදෙනවා ඉතින් ඒකෙන් හොඳට පේනවා පිටේ වනේ කියන නීම පද්දවලට බය කතියි දැන් මේ අපි ගැටුම් ඇති වෙනවා නීති ගැටුම් ඇති වෙනවා ඒ ගැටුම් ඇති වෙනකොට තමන් දිහා නැවත සලකා බලලා ගැටුම් ඇති කරපත්තත් එක්ක ගැටෙන්න යනවා ඒ කවදාකවත් ධර්මයක් වෙන්නේ ශාසනයේ වීතිකම වශයෙන්වත් මේ ලෝකයට තේරෙන්නේ නමුත් තමන්ගේ පැත්ත බලාගෙන ඉන්න කෙනෙක් නම් පැහැදිලිව දැනගන්න ඕනේ ගැටුමකේ මේ කොහොමද මේක ඇති වෙලා තියෙන්නේ දැන් නම් ගැටුම විසඳන එක එකක් නමුත් ඒක නෙවෙයි ඕන කරලා දෙන්නේ මත්තර ගැටුමක් නොයන ආකාරයකට කටයුතු කරන එකයි අනිත් එක තමයි ගැටුමක දිත්තාමත් වැදගත් දෙන්නේ අඩුවෙන්ම යටි කරගන්න විදිහට හැදෙන එක. අඩුවෙන්ම කෙලස් කර ඇති කරගන්න විදිහට හැදෙන එකයි ගැටමක් ඇතිවෙච්චාම කෙලස් නැතුව නම් යන්න බෑ. එනවාමයි. ඉතින් මේ දිනු නැති කෙනාට ඉතින් ඒක දිහා කරන් තියෙන මේක දි කෙලස් එනවා, වරදිනවා. නමුත් මගෙන් අඩුම වැරද්ද. අඩුම වැරද්ද කරගන්න මට ඕන ඥානය තමයි එතන ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් ඒක ඇත්තට විපස්සනා කරන කෙනෙකුට නම් මේ ආයති සංවරයේ පිහිටන්නේ මත්තේ හැසිරෙන්න හොඳම දේ ඒ නිසා ඒක ඉතාම භයානක දෙයක් වගේම සර්වඥන්සේ සඳහන් කළ දෙන යම් කිසි කෙනෙක් වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ආර්ථික සමරේ පිටිනවා නම් ඒක තමයි සජීවී සාසනය කියලා. ඒක තමයි සාසනේ පණ. ඒ නිසා කොයි කෙනා කොතනදී තමන්ගේ උපදිමට්ටම අවබෝධ කරයිද කොයි කෙනා කොතනදී තමන්ගේ සංස්කාර තමන්ගේ රුචි තමන්ගේ දෘෂ්ටි වෙනස් කරයිද කියලා කියන්නේ. ඒක කවදාකවත් මේ කෙනෙක් විශ්ේ කෙනෙකුට කල්ලාතෝ කියන්න බෑ. දැන් නිතරම විරුද්ධව තියාගෙන ඕනම කෙනෙක් <clears throat> කුච්චර වැඩි කරත් හැදෙන්න ඉඩ තියෙනවා. ආන්නේ හැදෙන්න ඉඩ තියෙන ගතිය manussත්වයට එක්ක ලැබෙන එකක් නිසා කිසි කෙනෙකුටම කිසි කෙනෙක් වැරදි කාරණා කියන්නේ. ඒ වෙලාව හැටියට අපිට තීනකල ව්‍යවස්ථාය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලට සුද්ධ අවස්ථාවක් ඇති කරලා තියන්න ඕනේ. මත්තේ ගොඩ එනවනම් ඉතින් මේකදී මේ බමුණට සර්වඥාන්සේ කරලා තියෙන්නේ ඒක ලියලා බමුණට කියලා නතර වෙන්නේ නැහැ සංඝවංශයට කියනවා ආර්යනාන්ස කියලා කතා කරාට ඒ දා එදා පැවිදිලාම තියෙන්නේ භික්ෂුණීන් වහන්සේ නමකට කතා කරනට අයියේ කියලා මේ ඉතින් ගාන භික්ෂුණීන් වහන්සේ නමතන අයිය අයිය කියන්නේ ආර්ය කියන පදේ අයියේ කියලා කියන්නේ ආර්ය ආගමී කියන එක අර සංගත වශයෙන් සංඝ කියන පදේ දෙනකොටම අදහස් කරන්නේ රහතන් වහන්සේ කියන වගේ නමක්. මේ ළඟදී මේ මට බඳ සාකච්ඡාවකෝ මම හිතන්නේ විවිධ මේ විවිධවර්ධනවත් වෙන්නේ. මුස්ලිම් කියන නමෙන් අදහස් කරන්නේ ඒ ආගෙන කෙල පැමිණිච්ච කෙනා කියලා. පහතන් වාසේ නම. දැන් ඉන්න කට්ටිය මුස්ලිම් නෙවෙයි කියලා. දැන් ඉන්න කට්ටිය කෙල පැමිණිලා නැහැ. කෙල පැමිණීමේ වැඩ පිළිවෙලටත් ගිහිල්ලා නැහැ. එහෙම අයට වෙනව නමක් තියනවලු. නිකන් සාමාන්‍ය මිනිස්සු මුස්ලිම් කියන නම දෙන්නේ ඒ ආගමේ මේ කියන්නේ වක්තෘ වහන්සේ නමක් වගේ වුණාට පස්සේ කියලා. ඒක තමයි අපේ දැන් ආසනේ සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කියලා කියන අපි ආර්යයන් වහන්සේ කිව්වහම භික්ෂු සම්මත භික්ෂුව මෙතන ගියාම ආර්ය භික්ෂු මහසාර දෙකට කඩනවා ඒ සම්මත භික්ෂුවත් වඳින්නේ අර ගන්නට තමයි එතකොට මේ කාසාව කන්ටක යට උනත් කරේ කාර්නෝල් කැලක් ගැට ගන්න අපේ කාර්නෝල් වලට ගැට ගන්න මාළු බබා හිටියක් කවදාද කෙනෙක් කවදාද සංඝ කියලා ඒ මනුස්සයාටවත් වැන්දු ඒ අදාළ සංඝයාට වඳින කුසලයේ සිද්ධ වෙනවා ඉතින් ඒ මනසට වඳින්න දෙන්නේ නැහැ. මානව බයින්න මනස කැමති නැහැ. දැන් මේ හාමුදුරන්ට වෙලා තියෙන එක තමයි. ඒ හාමුදුරන්ට වඳිනකොට රහතන්වංශ කියලා පිළිගන්න කැමති නැහැ. නමුත් වඳින පුද්ගලයාට ලැබෙන කුසලයේ සිද්ධ වෙන්න නම් එහෙම චරිතාන්ත මේ මිනිස්සු දැන් අවුරුදු මෙච්චර කාලයක් කියලා මේ මහානක මේ සංකේතයක් දරනවා. ගණින්නාසලා වගේ හරි කරනවා කියලා වඳිනවා නම් ඒක වටිනාකමක් තියෙනවා. ඒ නිසා හරි පටිච්ච සමුප්පන්න බලනකොට දෙකක ගැටීමකදී දෙපැත්තට සිදුවෙන කුසල අකුසල වල සෑහෙන වෙනසක් තියෙනවා මේ එකම බත්තලිය කෑවට දෙන්නටම එක විදිහට බඩ පිරෙන්නේ නැහැ එකම පින්කම කරාට පීසල සමානුකූලව පින් සිද්ධ වෙන්නේ නැහැ ඒක එක නාගේ හැටි හැටි තමයි ඒ නිසා මේක ඔය කතාව මම ඔය ඉස්සෙල්ලා අහලා තිබුණා මේ රාතන්නාංශ රාතන්නාංශ කියපු නිසා මේ ගමනට අන්තිමට වෙන්නේ දාන දී ගන්න කවුරක් අත්මද මොකද සර්වචනාන්තේ හොඳ ලක්ෂණට මේ එවැනි වැසුම් ලබන්න සුදුස්සෙක් වෙන හැටි සුදුසක් කෙනෙක් රහතන්නාසි කියලා කියන්නේ ඒ පරාක්‍රමාදී වීරිය ගුණ ඇති කර ගැනීම කරන තමයි මේ අන්තිමට මේ නිගමන ගාථාවේ සඳහන් කරන්නේ ඉතින් මම ආරාධනා කර තිබෙනවා දැන් අපි වාගයක් විතර වෙලා අරගෙන තිනවා මේ කටයුතු සඳහා සභාවේ මෙහි හරි මෙල්බන් ඉඳලා අහගෙන කට්ටියට හරි ප්‍රශ්න මොනවාරි තියෙනවනම් ඉස්කලේට ප්‍රකාශන තියෙනවනම් මේ මේ ඉදිරිපත් ධර්මපත ගාතාවට අනුව හෝ තම තමන්ගේ භාවනාවට සම්බන්ධව ඉදිරිපත් කරගන්නයි කියලා මම සාස්ත්‍රයෙන් ආරාධනා කරතියි. එතනට හරියනවද කියලා ඒක කියන්න බෑ. ඒ නිසා මේ භාවනා කර්මස්ථාන කොයි කෙනාට කොයි එක ගැලපෙනවද කොයි තර්ක තියෙනවද කියන එක හුඟක් මේ විචල්්‍ය සාධකයක්. ඒක ඇත්තටම ගුරුවරයෙක් වක් වීමට දෙන්නත් බෑ, ගෝලයෙක් වක් වීමට දෙන්නත් බෑ. උත්සාහ කරලා බලන්න ඕනේ. එන්නතෝ මේ පෙරුවන් තරණයි ලයින් එක කට් වුණා මොකක් හරි වුණා. මෙහෙත් ඒ වෙලාවේ 아무තු සද්දයක් ආව හොරගක් ඇවිල්ලා මොකක් හරි ඩිස්කනෙක්ට් වුණාද කියලා බැලුවේ. එහෙම එකක් නම් වෙලා නැහැ. කොහමද ලයින් එක හොඳට තිබිලා තියෙනවා මොකක් හරි එකකින් කට් වෙලා තියෙනවා. අපි මේ සාකච්ඡා කරමින් හිටියේ මේ මතුවෙච්චි සභාවේ මතුවෙච්ච ප්‍රශ්නයක් මේ ඒ කියන්නේ මේ විශේෂයෙන්ම විපස්සනා භාවනා වශයෙන් කරන පිම්බීම හැකලින් භාවනාව කෙරුවොත් කාටත් වගේ ඒක ඒ මතින් උද්‍යප්පේ ඥානෙට යන්න පුළුවන්ද කියන පුළුවන් වෙනවා කියන වගේ ප්‍රකාශයක් තියෙනවා කියලා ඒක ඇතර මේ දීක උත්තරයක් අවශ්‍ය වෙන ප්‍රශ්නයක් නෙවෙයි එහෙම ඇත්තටම මොනම භාවනා ක්‍රමයක්වත් මේ ලෝකේ නෑ සාරභෞම කාටත් ගැලපෙන කියලා. මේකේ චරිතානුරූපව තමයි යන්නේ විශේෂයෙන්ම හැම කෙනාටම විපස්සනා ගැලපෙයිද හැම කෙනාටම සමත ගැලපෙයිද සමතෙන් පටන් ගන්න විපස්සනාට යන්න ඕනද විපස්සනා පටන් ගන්න සමතට යන්න ඕනද කියලා ඒක මේ හරියටම ගොඩ ඉඳලා පීනන්න බැරුව වගේ. නමුත් එකක් කියන්න පුළුවන්. සමතේ කෙරුවත් විපස්සනා කෙරුවත් ඒක භාවනා කුසලයට වැටෙනවා. එමත්ින් කාය කර්ම වචී කර්ම අනිවාර්යයෙන්ම නතර කිරීම සිදු කරනවා. මනෝ කර්මත් පුළුවන් තරම් අඩු කරනවා. මේ ඒක නිසා හුඟක් වෙලාවට කොయ్య කෙරුවත් નાස්තියට යන්නේ නැහැ. අපි වෙන විදිහට කියනවා ඒක මේ කොයි භාවනා කෙරුවත් කාමාවචර කුසල් සිද්ධ වෙනවා. ඒ භාවනාවෙන් රූපාවචර ධානය හෝ මාර්ග ඥාන පහළ වෙනවද නැද්ද කියන එක ඒක ඉතින් අපිට කල්ලාතු කියන්නේ. ඒක ඇත්තටම මේ විචල්්‍ය සාධකයක්. ඒක නිසා අපි ඉස්සෙල්ලා ඒ කාමාවචර කුසල් මාර්ගයෙන් සාමාන්‍ය සම්පදාන කුලව කියන පින් කරනවා කියන අදහසින් හෝ භාවනාවට පෙළඹෙන එක හොඳයි. ඉතින් ඒක සඳහා කොයි එකද Tamanට ගැළපෙන එක කියලා හරියටම තෝරන කම්පමා වෙනවයි කිව්වහම ඒ කියන්නේ කවදාකවත් වතුරට බහින්නේ නැතුව පීනන් ටික ගන්න හදනවා. වතුරට දැස්සට ඒක ඒ තරම් මැරෙන්නේ නැහැ. ඒ තරම්ම දෝෂයක් එන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරකින් බහගන්න එකයි තියෙන්නේ. බහගෙන ඉවල හරියට දීලා තියෙන උපදේශන කටයුතු කරන යනකොට ඒකේ ගුරුවරයාටයි Tamanටයි පැහැදිලිව තේරෙන පටන් අර ගන්නවා මේක පෙට්‍රල් වාහනයකට ඩීසල් දානවා වගේ වැඩක්ද නැත්නම් ඩීසල් වාහනයට පෙට්‍රල් දානවද නැත්නම් පෙට්‍රල් වාහනයට පෙට්‍රල් දානවද ඒක සාමාන්‍ය දැන් කියන හැම උපකරණයක්ම ක්‍රියාත්මක කරන්න ඉතලා කියන හොඳට හෑන්ඩ්බුක් එක කියවන්න ගත්ත ගමන් මිරිකන්න හිතෙනවා වාකලාවට ඔය රීචාර්ජ් කරන ටෝචස් කටකව පතරනවා. බහිනවා බැටරිය අඩියටම බැසරපස්සේ ආය කොතර charge කරවත් අර ඒක කියලා තියෙනවා ඒක ස්විච් එක ඕන් කරන්න ඉස්සෙල්ලා මේක charge කරලා ගන්න කියලා. ඉතින් ගත්ත ගමන් අර ගොඩයට මැජික් වගේ නැත්නම් මේ විලවට දැලිපියවනකොට වන්දන මම අතින් කීයක් පිච්චිලා තියෙනවද කියලා මම දන්නේ. මොකද මේ ඉන්න කාටවත් කියලා නෙවෙයි මම පාවිච්චි කරේ හරියට මට ඔබ ගන්න හම්බුනේ. හම්බෙච්ච ගමන් මිරිකනවා. මිරිකපු ගමන් වෙන්නේ මොකද? ඒ කියලා දෙන මේ දේ කරන්න එපා කියලා. ඒ දෙයමයි කරන්නේ. ඉතින් ඊට පස්සේ නම් පඬිතුමෝ වගේ කියනවා ඕක කරන්න එපා මිනිස්සුયો කියලා. ඒ මිනිස්සු ඉස්ලාමට අර්ථ ගන්න ඌත් ඒක කරනවා. ඉතින් ඔහොම යුගයක් යනවා. ඒක තමයි භාවනා ක්‍රමවල ඒකෙදි තියෙනවා මේ ඒ ගුරු රෙකේක කරනවා නම් ස්ථානය කරනවා ඒ උපදේශ පන්තිය සමග පත්‍යම් තියෙනවා. ඒ පත්‍ය බෙහෙතක් දෙනකොට සිංහල වලට කියන පත්‍යම් තියෙනවා. ඉතින් දැනට ඕන කරලා තියෙන ඉංග්‍රීසියකට වගේ පත්‍යම් නැති බෙහෙත්. ඉතින් පයිත්‍යම් තමයි අන්තිමට කියන්නේ. ඒ බෙහෙත දෙන කට්ටියයි මොන කට්ටියයි අන්තිමට උළු නරක් කරලා හතර වෙන්නේ මොකක්වත් නැහැ. හිත ගලක් කරනවා ඉඳ ගලක් කරනවා අන්තිමට කෙලෙවිච්ච දවසට ගොඩ එන්න බෑ. දැන් ඒක නිසා ලෝකෙම උගන්වන්නේ බෙහෙත් නෙවෙයි behavioral medicine. පත්‍යම ගන්නවා දැන් බෙහෙත් කිල්ල වැත්තට තියලා ලිතේට පත්‍යම් ගන්නවා. භාවනා කරනවා කිව්වොත් එහෙම මේ පැකේජ් එකක් අරගෙන කැසට් එකක් ගන්නවා වගේ software එකක් ගන්නවා වගේ කම්පියුටර් කරන්න බෑ. මේ එහෙම කරන්න පුළුවන් කියන එක තමයි වෙළඳපොලේ කියන්නේ. නමුත් අවශ්‍ය වෙනවා පසුබිම මේ පරිසරය හම්බුනොත් ඒ පුද්ගලයාට අපි කිව්ව පිම්බි නැකලින් භාවනා කරන්න කමටහන දෙන්නේ මොකද ඒක කියලා ඉස්ලාම තාවත භාවනා මධ්‍යස්ථාන කියලා සීලයක පිළිහිලා ගුරුවරයෝ දැකලා බණ අහලා මෙයා මේ බිම්බි හැකෙනම ගැලපෙන්නේ නැති කෙනෙක් කියමු. ඒ වෙනත් ඒක සමතට යන කෙනෙක් වුණා ඒ බුද්ධියට අර ඉතුරු ටික හම්බ වෙනවා. සීලයක්, ඒ පරිසරයක්, ඒ කාලසටහනක්, වැඩ කරන අනිත් පිළිස් ඒත් ඔනේ හරිය නැත්තන් බහන හරිය නැහැටි, වර්ධින හැටන් වර්ධින හැටි දැක්කත් තමයි ඒක ජීවිතේට ලොකු මේ එකතුවක් වෙනවා. ඉතින් අර අවසාන මේ අවසාන ඵලයටත් එන්නකොට සමාහයේ පුද්ගලයාට ඒ කමතහන් නොගැලපෙනා වෙන්න පුළුවන්. ඒ වුණාට මේ ඒ බව තේරුම් ගන්න අතෙක් යන ගමන ජීවිතයකට පුජ්‍යලයි. ජීවිතේ හරිය වටිනවා. ඒ නිසා අර ලැබෙන පරිසරය කල්ලාන මිත් ආශ්‍රමගේ දේවල් ඉතින් දුරති ගියාන්ට අත්ලක් වෙනවා. ඒක නිසා මේ නරකයි මේ හැම ශිෂ්‍යයෙකුටම හැම කම මේ යෝගාවචරයෙකුටම මේකම කලෙසෙයි කියලා කමතහන් දෙන්න නරකයි. ඒ අතින් බලනකොට මේ ටිකක් ආරස්සාකාරී මේ ආනාපාන සතිය සම්පූර්ණ දෙකටම ගැලපෙනවනේ. විපස්සනායේ බිම්බිම හැකිලිම කියන්නේ විපස්සනාට රුචි. විපස්සනාට කැමති කෙනෙක් આવොත් ඒක දෙනවා. අන්න ඒ වගේ තියෙන ඉතින් ඒක මේ ලෝක හැමදාම භාවනා ලෝකේ පවතින ප්‍රශ්නයක් ඕක. මොකද මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ? නෑ නෑ අපේ ඉස්සර ක්ලාස් කරන්නේ ඒ වගේ මට හිතුනේ යම් කෙනා ඉතින් නැකිලින් උදයම්ම මස්ම කියන්නේ ගන්න බලන්න සන්නා. අපි වටේ මහා නම්කිනම ක්‍රෑක් නෙමෙයි කියලා. නෑ එහෙම නෙවෙයි මම මෙහෙම නම් කියලා තියෙනවා මේ ඒ අර ඇමරිකාල කරපු රිසර්ච් එකක සෑම ආගමකම එක නැක් නැරගෙන බුද්ධ ආගමේ කතෝලික ආගමේ මුස්ලිම් ආගමේ Hindu ආගමේ සීක් ආගමේ හැම කෙනෙක්ම යන්නේ ඒගොල්ලන්ට උපදේශ පන්තියක් කියලා තියෙනවා. මේ පරිශ්‍රණයක් කරන්නේ මොකද්ද මේ විද්‍යාත්මක පරිශ්‍රණයක් මේ කාලේ භාවනා කිරීමේ තියෙන භව්‍ය භාවය බලනකොට ඉතින් ඒ ඒ පුද්ගලයාමයි මැම්මේ ඒ අරගෙන තියෙන ඔක්කොම උගත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන තරුණ පිරිස. ඒ ඒ මේ ආමේ වයස් මට්ටම් වල දක්ෂයෝ කියලා. හැම කෙනෙක්ම ඒ පුද්ගලයා කියනවා ඇතිවීම නැතිවීම දෙක දකින දන්න කියයි කියනවා. හැම කෙනෙක්ම ගිහිල්ලා කියනවා. හැම කෙනෙක් ගිහිල්ලා තියෙන ආනාපානෙම ගියාද කෝකද කියලා ගන්න දීපු මන්ත්‍රයකින් ගියාද මොකද්ද කියලා. ගියාට පස්සේ හුඟක් අර හිතේ පාවෙන తත්වේ ආලෝකමත් తත්ව එනේන දෙයක් ගණන් ගන්න නැතුව නිකන් මේ මුදුරැල්ල පදින්නේ සර්ෆ් කරන්නේ ඒ වගේ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ ප්‍රශ්න අහනකොට මේ තම කෙනාම කියලා තියෙනවා තම තමන්ගේ ආගමේ මේ මූල නැවුම් කරලා දැක්කයි. අපේ ආගමේ දෙයයන් ආපි දැක්කයි. එතන තමයි මුල මෙතන තමයි මේ සෑම දෙයක් පටන් ගන්න තැන. මෙතෙන්ද ඕන කෙනෙකුට යන්න පුළුවන්. අපේ කියලා තිබුණාට බෑ කියලා මම ගියා. මම දැක්කා. මට පෙනුණා. ඒලක හැම කෙනෙක්ම කියනවලු මේ තමයි අල්ලා, මේ තමයි අහුරමදාස්, මේ තමයි නබිනාගතුමා, මේ තමයි බ්‍රහ්ම ඔක්කොම කියලා. බුද්ධහංකාරයෙන් හරි ගොල්ලෝ දැන් තමයි භාවනාව පටන් ගත්තේ. බුදුහාමුදුරුවෝ කියලා කියනවා කිව්වලු උපක්ලේශ ගැන පරිස්සම් වෙන්න. මොක උපක්ලේශ කියලා රහත් උනායි කියලා හිතා හිතා ගන්න පුළුවන්. ඔතෙන් යනකොට ඒ ධර්ම උද්‍යප්පේ ඉඳලා බල උද්‍යප්පේට යන්න ඉතල උපක්ලේශ පරීක්ෂණයක් තියෙනවා. උපක්ලේශෝයි තියෙන්නේ දැන් මේ භාවනා පටන් ගන්න. අනිත් ඔක්කොම කළ ඉවරයි කියන්නේ. ඉතින් මේ දේශනේ කරොත් මම ළඟ මේ කැසට් එක තිබ්බා මම මේ පහුගෙටි කියම අහනවා නෑ. ඒ මේ ඒ දේශනේ කරපු එක නකින මම කිසිසේත්ම මේ ආගම් ගලපන්න ගටන්න කරපු කතාව නෙවෙයි. මේක ඩැනියල් බ්‍රවුන් කෙනෙක් නෑ රිසර්ච් කරලා තිබුණා. එහෙම එකක් නෙවෙයි මම මේ කතා කරන්නේ භාවනා ප්‍රතිඵල කොයි එකක් ලැබුණත් මූලික ඇදහිම අනුව තමයි උත්තර මේ අර්ථකථන දෙන්නේ. මූලික ඇදහිම දෙවියන් ආශ්‍රිත කෙනෙක් නම් භාවනා කරන තැන මේ පේන්නේ දෙවියන් ආශ්‍රිත. භූමිකයද හිල තියෙන්නේ මගදී අහුවෙන්න බොරුවල වගේ දේ අහුවෙන්න එපා මෙවුවා මම කියලා ගන්න එපා මගේ කියලා ගන්න එපා මාත්මය කියලා ගන්න එපායි කියලා කිව්වොත් තේනවා මේ මේ රූප ශබ්ද ගන්ධ රස වලට අහුවෙනට වැඩිය හරි භයානක විදිහට අහුවෙනවා ඔය ආලෝකවලටයි පහස්කම් වලටයි ඒක මම කියන්නේ ගන්න බුදුහමරට කරගන්න ඒකයි බුදුරජාණන් කල්ලාතුව කියන්නේ මෙතෙන් යනකොට මෙහෙම ලකුණු වගේ පහළ වෙනවා ඒක නිවි නිවන කියන්නේ උතෙන් ගියොත් අනිවාර්යයෙන්ම උපක්ලේශයක් බදාගන්න ඒ නිසා මේ නියම මාර්ගය යනකොට නෛර්යානික මාර්ගය යනකොට ඒකේ කඩපිනි හතරක් කඩෙන් හතරක් විතර පණින්න වෙනවා. ඒ පණින හැම වෙලාවකදීම අන්‍යශීමී ක්වලිටි එක. මේක නම්බුවට ගන්න නැතුව මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා ගන්නකම තිබුණ නැත්තම් සම්‍යක් දෘෂ්ටි නැත්තම් එහෙම නැත්නම් අපි කියන මෙද ප්‍රතිපද ප්‍රතිපදාව දන්නේ නැත්නම් ඕන තරක යාම අහුවෙන්නේ කිතියි. ඒක හරිය මේ මේ මොකද්ද හොඳ ඥානවන්තයෙක් විතරක් හරියට මාරේ කකුල් දෙක ඇස්සේ දිංගලා යනකොට යන්නේ. හැප්පුණොත් ගියා. අද දැන් ඉතින් මාගේ ලබන දෙයක් නෑ. අපි කිව්වට කෙලෙස් සාමාන්‍ය මට්ටමට සාමාන්‍යව ලැබෙනවා කියන්නේ. ඒක මොකද ඒ වාගේ දෙයක් අත්‍යක් ඒ වාගේ කෙනෙකුට ලැබිච්චාම ඇත්තට මේක අගේ කරනවමනේ ඒක. ජර කණවෙන් දුක් ගෑනේ උකට මේ නිකන් ඉන්නකේ අහලවල්ලා ගියා වගේ තමයි. ඒක නෑ. නිකන් හිටියට අහලා ගියක් මතයි කිය ඉතින් බලාගන්න. <laughs> ඒක ඒක ඒක ඇත්තට අනුකම්පාවක්. ඒක අනුකම්පාවක් ඇත්තට. අද තියෙන ලෝකයේ මුළු බුද්ධහගම විකුණන්නේ බ්ලිස් එකට. බුද්ධහගම බ්ලිස් එකට අද විකුණන්නේ සුව සේවාවල් වලට. එහෙම නැත්නම් මේ බුද්ධහම කියලා මේ මයින්ඩ්ෆුල්නස් එක වගේ කියන මේ සතිය බව මේ ලාමක දේවල් වලට විකුණනවා. විකුණලා ඒ දේ හම්බුනාට පස්සේ නිවනට එහා යනවා. ඒකට මේ හරිම උද්ඝෝෂණයක් තියෙන මේ දවස්වල මේ ගුරුවරු මොනවද මේ විකුණන්නේ කියලා. සීල විකුණනවා, සමාධිය විකුණනවා. ඉතින් අර මිනිස්සු අතරේ අදහානේ කනේ ආර්ථික අසහන තියෙනවා මානසික අසහන තියෙනවා කර්ම රෝග තියෙනවා ඒ දැන් මේ ආර්ථික උත්කමනේ උත්තරමනේ තියෙන මේවා කීටි හරි වෙහෙට කිවි ඒ මනසට සීලෙන් අපි පිරිච්ච ගතියක් ආපු ගමන් ඉතින් ආය මොකක්වත් නැහැ ඒ දීපයක් කරා දීපයක් කියලා හිතන්නේ සිල් දීපයක් කරා මේක දුන්නේ කියලා ඒක දන්නේ සිල් අහිනේ කාගේ වැඩක් තියෙන්නේ කියලා ඊට පස්සේ ඒකම තියලා සමාධිය හරි ගිය දවසට ආ නෑ වර රංගරාජ අංගලගේ බලු දානේ වගේ තමයි කහ කොටාවට මගේ සමාධිය හරි මගේ සමාධිය හරි. නමුත් මේ දෙකම උපක්ලේශ වෙන්න පුළුවන් බව. මේ දෙකම තමන්ටම මේ හානි කර වෙන්න පුළුවන් බව මේ මම මම ප්‍රකාශ කරන්න මේකයි සීලේ විසින් ඇති කරන්න පුළුවන් හානි කර தত্ত্ব සීලෙන් නැති කරන්න බෑ. සමාධිය ඇතිවීමෙන් ඇති වෙන හානි කර தত্ত্ব සමාධියෙන් නැති කරන්න බෑ. අපි මේ යන්නේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රඥා ශික්ෂාවෙන් නැති කරන්න ඕනේ. ප්‍රඥා ශික්ෂාව උටෝදී ගැඹුරුයි. කියලා දැනගන්නේ මොකද්ද? ඔය සීලෙන් ඇති වෙන කහට ටිකක් සීලබ්බත පරාමාසයක් නොවෙන්න ගලවලා ගන්න ඕනේ. සමාධියෙන් ඇති වෙන ඔය මේ මේ දස උපක්ලේශ මේ විපස්සනා සමාධිය තමයි ඒතර දීලේ. එවලත් ඔය සමා ධානයක තියෙන ධාන නිකන්ති අර ප්‍රපංච ගලවන පැත්තේ මේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන එක දන්නේ නැත්තම් හැබැයි කොච්චර දැනගෙන ගියත් සීලේ සම්පූර්ණයෙන් කොට ඇති වෙන සතුටේ ඇලි ගලි වාසය කරන නිසා සීලේ මට්ටමේදී හැම කෙනාම ටික වෙලාවට ඉර වෙනවා. ඉර නොවි යන කෙනෙක් නැහැ. ඒ සමාධිය හම්බුනාට පස්සේ අනිවාර්යයෙන්ම සමාධිය ඉර වෙනවා. ඒ ඉර නොවන කෙනෙකුත් නැහැ. නමුත් රහතල් ගන්න දැනගෙන කනවා නම් හොඳයි මෙච්චරක් ඉර වෙලා හිටියා කියලා කියලා දුන්නාට පස්සේ තාය සමාධිය වගේ කියන්න හදනවා නම් සීලේ විපස්සනා පැත්තක තියලා සීලය වගේ කියන්න හදනවා නම් අනිත්‍ය පැත්තක තියලා ඉතින් ඒකට කියනවා ඒ කෙනෙකුට බුදු කෙනෙකුට පුළුවන් කාර්යයක්. යාට කරන්න අමාරුයි මොකද හේතුව දෘෂ්ටි මට්ටමටම ගිහිල්ලා. මේ කියන්නේම සමාධිය වටනවා. ඉතින් ඒකට වෙන්නේ මේ මිනිස්ස ආගම මට්ටමේ නැතව. ආගම ඉක්මවල ගිහිල්ලා මේ අනාත්ම මට්ටමට එහෙම නැත්නම් මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා කියන එක සම්‍යක් දෘෂ්ටි මැද ප්‍රතිපදාව කියන එක නිකන් හරියට මේ කොන්දේට පෙළ අයින් කෙරුවා වගේ කෙලින් හිත ගන්න බැරි ධර්මයක් හිතින් ඉඳලා. ඉතින් ඒක තමයි අපි නිතරම මතක් කරලා මතක් කරගන්න ඕනේ. අපි අමාරු දෙයක ඉන්නේ ඇත්තටම නේ. කාමාසාවේ කාම ලෝකේ ඒ වගේ වැටිලා ඒ වගේ කොටගෙන බැරුව ඉන්නකොට රූප ලෝකේ ලুকু දෙයක් තමයි. රූප ලෝකයේ තියෙන ගොරෝසුකමත් වෙනට අරූප ලෝකේ ඊටත් දෙසියුම් තමයි. නමුත් මේ හැම එකකම සංසාර රෝගේ තියෙනවා කියන එක. හැම එකකම ජාති ජරා ව්‍යාධි මරණය තියෙනවා. හැම එකකම ප්‍රපංච තියෙනවා. මේක මම මාගේ ආත්මය කියන එක අන්නේ ටික ගලවන්න පුළුවන් කියලා අභීතව ප්‍රකාශ කරපු ශාස්ත්‍රුන් වහන්සේ යන ගමන මේ කරන්නේ මේ ඔක්කොම මේ ඊටපතට වටිනවා මොකද මේ එකක්වත් මේ නාලං ධම්මෝ නායං සබ්බේ ධම්මෝ නාලං අබිනේසාය කියලා කියන මේ එකම ධර්මයක්වත් දෙවදින්ද මගේ කියා ගන්න වටින්නේ නැහැ මේක ඇතුළට ගිහිල්ලා මේක මගේ හදපු ගේ මේක මගේ මන්දිරය කියලා මේකට ගෙවදින්න එපා කියලා කියනවා මේක මේ නාඹ ගන්න එපා කියලා කියනවා මේ හැම එකම යටිපහුවෙන මර උගලක් තියෙනවා ආනේ උගුල තණ්හා පාෂේ දැක ගන්න බැරි නම් මේ භාවනා කරනකොට කිව්වයි කියලා දෘෂ්ටියේ පැහැදිලි නැරකම් වෙන්නේ නැහැ. ඒක අනිත් පැත්තකුත් තියෙනවා. මේක දාර්ශනික වශයෙන් දැකලා සිල් පුරන්නේ නැති සමාධි පුරන්නේ නැති පිස්සු જાතිකුත් තියෙනවා. පිටකර වෙනවා කියලා ඒගොල්ලන් කියන්නේ ඒ සාධනින් කියලා හරියට මේක දැකලා තියෙනවා. හරියට දැනගලා තියෙනවා සීලයේත් මෙන්න මෙව ගැටයක් තියෙනවා කියලා. ඉතින් ඒත් සිල්ලගෙන නැත්නම් පහත් කරනවා. ඔයගොල්ලෝ දන්නේ ඔය මාන්නයකට ඔය ඉන්නේ. එහෙ නෑ සෙල්ලමක් නෙමෙයි ගිල්ලක් නෙමෙයි ඒක පොඩි වැඩක් නෙමෙයි. ඉතින් සමාජයක් ගන්න මිනිස්සුත් පහත් කරනවා කරනවා. ඔය සමාජය ගත්තට ඕක නිකන් දෙකට අහු වෙනවා. සමාජය ගත්තාම ඕක මේ මාන්නයකට ගෑනවා. මිනිස්සු ඒවා දන්නේ නැතුව රාත්‍රල් ගණන් කරනවා කියලා. එහෙම පහත් කළා සාකරනවා. ඊට පස්සේ විපස්සනා භාවනාව ආරම්භ කරන්නේත් නෑ. ඉතින් මෙන්න මේ දෙක දෙපැත්තදී එකක් කරලා අහු වෙන එක අන්තිම නොකර විවේචනය කරන කොයි දෙකම මැදින් යෝගාවතර යන්න ඕනේ. අර නොකර විවේචනය කරන එකනාගේ විචක්ෂණ බුද්ධිය ප්‍රයෝගික ගන්න. කරලා අන්තවලට අහු වෙන කට්ටියගේ කරන්න දෙන හැකියාව ගන්නවා. අන්තවලට අහු වෙන නැතිවමට විචේන අර විචක්ෂණ බුද්ධියෙන් කපල උන්න දෙක සංශ්ලේෂණය කරනවා කියන එක ඒකන ඒ ඒ තන කරනවා මිසක අපිට බුදුහාමුදුර කරලා කටියක තියලා පූජා කරන්නේ නැහැ. අපිට කිසිම සූත්‍රයක ඕක හම් වෙන්නේ නැහැ. අපිට කිසිම පන්සලක ඕක හම් වෙන්නේ නැහැ. කිසිම ගුරුවරයෙක් දෙන්නේ නැහැ. ඒ ගුරුවරයා අවස්ථාව ඇති කරලා දෙනවා භාවනා නොකර භාවනා කරන විවේචන කරන මාතෘක කියලා අන්තවාදී වෙන්න පුළුවන්. භාවනා කරලා ඒ අල්ලගත්ත පොඩි ටික මහා ලොකොට මේ සිංහව කරවගත්ත කොටලුවා වගේ කෑ ගහන්න හැට කට්ටියකුත් තියෙනවා. ওই දෙකම අපේ තුල තියෙනවා කියලා. කෙනෙක් තුල තුනම තියෙනවා. ඔන්න තුනෙන් කවදා හරි මේකේ තියෙන විචක්ෂණ බුද්ධියත් අරකේ තියෙන වැඩ කිරීමේ ඉදිරියට යන පරාක්‍රම ශක්තිය දෙක එකතෙන් වෙලා එකලස් වෙච්ච වෙලාවට බල රේඛාව හරිය වෙලාවට අඩුම ඝර්ෂණපතේ ඇවිල්ලා හරියටම සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඒක එක චිත්තක්ෂණයක උනාට ඊගා චිත්තක්ෂණෙ වෙන්නේ නැහැ. වෙන වෙලාවෙදී නම් වෙන වෙලාවෙදී නම් තේනවා අන්න දැන් නම් පදම හරියට. දැන් නම් හරි. මට පුළුවන්කම තියනවා කියලා තේරෙනවා. ඊගා චිත්තක්ෂණේ හරි මට හරි ගියා කියනකොටම තේරෙනවා. ඒ මට හරිනවා කියලා කියනකොටම වෙනවා. ඔතන සම්මාස දැන් සිල්රේ කයි බස් මොකද දුවන් ඉතර කිව්වා වගේ දැන් නේද? ඒවා කියවන්නේ සිල්ලා කියන වදනේ. සීලබ්බත පරාමාසිත අනික් කට්ටිය සිල් ලකින් නැති කට්ටිය කියලා බහත් කරනවා නෑ ඉතින් විසරගේ බලන සංකරේ විසරගේ මොකද මේ සීල් ලක්කම මේවා එනවාද සීල් ලක සීල සමාධි ප්‍රඥානි සමාධියක්ම මේවා එනවා කියලා සීලෙන් සීල රැකගෙන බලද්දී මම සිල්වත් මම මෙහෙම කුලකුයි මම මෙහෙම ඉන්නේ ඉන්නේ නම් මේක විචනය කරනවා ඉතින් ඒ ඒ සීලබ්බත පරාමාසිත කියලා ගන්නවා ඒකෙන් තණ්හාමාන දිට්ඨි වැඩෙනවා ඒ පුද්ගලට තණ්හා වැඩනවා මාන්න වැඩනවා දිට්ඨි වැඩනවා ලාභයක් වශයෙන් ගන්න බය නැතුව යනවා මේ වශයෙන් මට බය වෙන්න දෙයක් නැහැ. මම දැන් සීලෙක ඉන්නේ. සීලෙක ඉන්න නිසා මම පෙර කරපු අකුසල් නිසා මට කවුරු හරි ගැහුවත් නැතුව දැන් බය වෙන්න දෙයක් නැහැ. මම යනවා යන්නේ හොඳ තැනකට. දැන් නම් මේ ජීවිතේ මේ කායට කවුරු හරි කරදර කරයි කියන්නේ. කර අකුසල් නිසා. නමුත් මම දැන් දැනගත්තානේ කියලා එයාට මේ Taman අත්දකින්න පුළුවන් ස්පර්ශයක් ලැබෙනවා. ඒ ස්පර්ශය ලැබෙන්නේ අත්තානුවාද බයක් ඉන්නේ නැහැ. පරානුවාද බයක් ඉන්නේ නැහැ. දණ්ඩ බයක් ඉන්නේ නැහැ. දුක්ගති බයක් ඉන්නේ නැහැ. ඒකත් එකවර නෙවෙයි. ටික ටික එනකොට ඒකට කියනවා සාසන සම්පත්‍තික තත්ත්වයක් තේරෙනවා කියලා. ඒකම මාන්නෙට යනවා. මේ අනිත් ඉන්න ඔක්කොමලා කිසිම මෙව දන්නේ මං වගේ සීලේ රැක්කත් හරියට තේරුම දන්නේ නැහැ. නැත්තම් මෙහෙම මෙහෙම ප්‍රයෝජන තියෙනවානේ. අනිත් එක මේ මිනිස්සු කිල්ලක් නැහැ හරක් වගේ. මේ අසුචිමනෝ වගේ කියලා පහක් කළා හරකට ඉබේම ඒ තුල ධර්මමාන දිට්ඨි එන්න පටන් ගන්නවා. ධර්මමාන දිට්ඨියට පටන් අරගත්තට පස්සේ අහිංසකව ධර්ම කාරණා තේරුම් අරගෙන ඉන්න සත්පුරුෂයත් පේන්නේ හොඳට යන්නේ. අත්පුරුෂයත් එන්නේ වැඩන්නේ ඔය සිච්චයට මං වගේ නෑ. මොකද මේ අලුතෙන් මේ හම්බෙච්ච එකනේ දැන්. අලුතෙන් පරවගත්තාම අරමංශගේ හැම පණ්ඩි හැලිලානේ තියෙන්නේ. ඒක ඔබේ ඉන්නේ නැහැ. ඒකට අත්පුරුෂයත් පාගන්න. අසත්පුරුෂයත් එන්නේ. නිකන් මේ ඔලෝදුම ගන්න. ඒක හරියට සිද්ධ වෙනවා. මේ විශේෂයෙන්ම ඉක්මනට මේ ළඟදී සිල් ගත්තත් ගැන කල්පනා කළා බලන්න. අපේ ජීවිතේ ගුණත් අපි සිල් ගත්ත අලුත සිල් නැති තැනක ඉඳලා සීලයට ගිය ගමන් අපි බලන්නේ ලෝක සිල් කියන අර්ථයෙන් විතරයි. සමාධිය අපිට පේන්නේත් නැහැ, ප්‍රඥාව පේන්නේත් නැහැ, අයියන් මේ සතිය කඩන්නේ කියලා තේරෙන්නේත් නැහැ, කන්නු තේරෙම මරන්න. එච්චර කතා දෙකක් නැහැ. මොකද මට පුළුවන් නම් උන්ට පුළුවන්. මේ ලොකු සංකේතන කවදාකවත් අනන්ත මෙන්න මනින්න එපා. මේ සංසාර දීර්ඝ ගමනක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ආවේ. ඒක ගිය ගමන්ම ආඩම්බරයක් වෙනවා. ගිය ගමන්ම මේ වෙන කෙනෙකුට කරගන්න බැරි දෙයක් ඇත්තටම මේ ඥානසංස තියෙනවා. නමුත් අර යටපහුවෙනවා. සීලබ්බත පරාමාසයට යනවා. ඊට පස්සේ මේ පුදුමන තේරුම් ගත්තොත් එහෙනම් මේකෙන් දැන් වෙලා තියෙන ජීවනට හිත ඇවිසිලා මගේ තියෙන්නේ. දකින්න දකින්න නිසා මනින්නක් යන්නේ. ඒක නිසා සීලෙන් තියෙන විපිලිසරකම නැති වෙන්න ඕනේ. විපිලිසරකම නැති වෙනව බලන්න මම ඉතින් සමසිද්ධාසන භාවනාවක් කරන්න ඕනේ කියලා ගිහිල්ලා අපි තමයි භාවනා වැරදුනයි කියලා. භාවනා වැරදෙන පටන් අරගත්තොත් එයා හෙට්ටු කරන්න පටන් ගන්න මෙච්චර සීලයක් රකෝ මට සමාධිය ඉන්නේ. කොහොමද බුද්ධ ආගමේක හරි කියන්නේ? කොහොමද මගේ ගුරුවරයා හරි කියන්නේ? කොහොමද මගේ මේ ධර්මයේ හරි කියන්නේ? කමඨානාති කියන්නේ? මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා ඒක පිළිගන්නේ. හරි ගියොත් හරි ගියාට පස්සේ මතක් වෙනවා මාත් එක්ක දෙල්ලකින් ආපු 10 දෙනෙක්ගෙන් කාටද ළමාගේ හරි ගියේ මට විතරයි. ආයෙත් ඔක්කොම ලාභ තාම ඉඳගෙන. ඒගොල්ලෝ මේ මිනිස්සු ආපු සම්බදායලා නම් මනම් හිතියර කාටවත් සමාදින්න. මට විතරයි තියෙන්නේ. මොනොන් නොම ඉන්න පටන් අරගත්තා පස්සේ ආයෙ අම් දෙකක් ආවා. ඉතින් අන් ආවට පස්සේ උට ඇනලා බලන්න හිතෙනවා. ඒ අන් ඉන්නේ හැටි. අන අම්මා නිකන් දිහා ඉන්නේ. දත්තාවට පස්සේ අම්මගේ තන්නේ හරි අඩනවා. කාහන අංගේ අංගයට ගහනවා. ඉතින් අනින්න හදන්න පටන් ගන්න. අනකොහම මොකද වෙන්නේ? ගාස් කාලවට නිස්සද්දලා ඉන්න සත්පුරුෂයන් දෙනවා. ඒකම තහණි කරගන්න. එතකොටත් අන්නමාන දෙත්‍ය ඇති වෙනවා. ඉතින් ඒක නිසා කියලා තියෙනවා මේ සිල්වතුන්ට නැති මේ දෘෂ්ටි 49ක් සමාධියත් ඇති වෙනවා. 49ක් දෘෂ්ටි භක්මජාල සූත්‍රයේ ඇති වෙන සමාධිය හරියට එකක් තියෙනවා. අනාගතේ වෙනවා අතීතේ වෙනවා අරව ඇහෙනවා මෙව ඇහෙනවා ඒකෝට ඉතින් හරි දැන් ඉතින් මම සරුවත් තනියෙ කියනවා ඕන කෙනෙකුට පේන කියන්න පටන් ගන්න ඕන කෙනෙකුට කමඩහන් දෙන්න පටන් ගන්නවා අන්තිමට මොකද වෙන්නේ අර බ්ලිස් එක නැති වෙච්ච දවසේ අන්තිම සමන්ට සිල්පදක් කැඩිලා ඉතින් ඒ ඉස්සරහට යන්න යන්න යන්න යන්න මේ අර මේ ගොයන් කටලකට කිරි වදිනකොට පල්ලෙහාට නෙමෙනවා වගේ උණ ගහ කුලට වැඩෙන්න වැඩෙන්න අර උඩ දැල්ල පල්ලෙහාට එනවා වගේ නිර්හංකාර ගති ඇති කරගෙන මේ අපි තාම මේ ලෞකික ධර්ම වැඩ කරන්නේ මේ ලෞකික ධර්ම සම්මිතියක්ම කෙලසිලා තියෙන්නේ. මේකේ හොඳ පැත්ත විතරක් ගන්න ලදමාවත. මේ හැම තැනකදීම දෙපැත්තෙන් තියෙනවා සංකරතා දෙකක්. මේ සංකීර්ණතා දෙකක්. ඒ සංකීර්ණතා දෙක දැක්කොත් විතරමයි මේ දෙකේ තියෙන භයානකම දැක්කොත් විතරමයි මදමාවත තෝරන්නේ. ඒ මේ දෙක දැකලා නැත්නම් ඒ කියන්නේ තාම මේ පුදුරට මදමාවත පිළිබඳව සංශ්ලේෂණයක් කරන්න බෑ. මේ දෙක දැක්කයි කියලා කියන්නේ කෙලසෙනවත් නෙමෙයි. දැකීම අත්‍යවශ්‍යයි නේද මාතු තෝරන්න. ඉතින් ඒ දැකම දෙකල දෙපැත්ත දකින්නකොට දකිමින් තාම නදමාවත් තේරෙන්නේ නැතු ඉන්න අවස්ථාවේදී ඒ කියන්නේ යෝගාවචරගේ යෝග ජීවිතයේ තියෙන මේ මේ විවුර්තකම කියලා කියන්නේ විවුර්තකම කියලා කියන්නේ මේ වරද්ද ගන්න තියෙන අවස්ථාවල් කිලෝරක් ඕන තරම් වරද්ද ගන්න පුළුවන්. ඒ පාර පැනපු කෙනෙකුට විතරක් තේරෙන මේ මිනිස්යා මේ තාම අනික් කටට වැඩිය හොඳයි. නමුත් මෙන්න මේ කොන් දෙක පටලවාගෙන මේ තියෙන සාම මැදට ඇවිල්ලා නැහැ කියන එක තේරෙනවා. ඉතින් මුළු ලෝකෙම යාට දඬුවම් කරනවා වෙලාවට. දඬුවම් කරනවා කියලා කියන්නේ මේ මනුස්සයා මේ කරන්නේ නොහොබින වැඩක් කියලා. නමුත් තාම අමාරු ගැටයක් ගහන්නේ. එහෙම ගහගෙන ගහගෙන ගිහිල්ලා තමයි අද අවසානයේ මැද මාතර තට්ටු කරන්නේ. තට්ටු කරනකොට ඒ පාර පැනපු කෙනෙක් නම් කල්යාණ මිත්‍රයන් සන්තෝෂ වෙනවා. අපි මේ මනුස්සයාට හරි ගියා යන්තම් නැත්නම් ඌටත් ඉවරයි රටටත් ඉවරයි. මුළු ලෝකෙතම හැම කෙනාටම දෙන්නේ මේ මනුස්සයාට මේ අන්නේ නෑ. මිනිස්සුගේ වැඩ පිළිවෙල වෙනසකදී වෙන සම්දේම අභියෝග කරනවා. ඉදිරියට ගිහලා කටයුතු කරනවා. නමුත් මේ යන්නේ අර කොට කොට කොට කොට යන්නේ අන්ත දෙක තාම දෙක මැද හොයාගන්න බැරුව. අර අන්තයට මේකට ගහනවා මේකට යනවා ඒකට ගහනවා. වෙහෙස නැදම අතර ගිය දවසේ අකාලිකව මේ තෝරගන්නත් එක්කම ඩග්ගාල තේරෙන්න පටන් ගන්න එකතු කරට මම මේක කල් වැරදි දොරට තට්ටු කරලා දෙන්නේ. නමුත් ඒක පැනපු කෙනෙකුට නම් තේරෙනවා කවදා හරි උඹ විසින්ම ගිහිල්ලා හරි පාට තට්ටු කරනකම් බුදුහාමුදුරනේ සරණක් උඹට නෑ. ගුරු වෙද්දෙන් තරණක් නැහැ. කරන එක තමයි මනුස්ස ජීවිතයේ වැඩේ. අන්තිම තැන හරියනකම් තත්තු කරන්න බැරි තැන්වල. ඒ හැම තත්ත්වකින්ම හරි දෝංකාරයක් නැදිනවා. නමුත් මේ ලක්ෂ වාරයකින් වරද්දන තමයි ජීවිතය යන්නේ. ඒසන් ලොකු සාන්දේ දීලා තිනවා සිය වාරයක් වැරද්දුවත් 101 වෙනි වතාවට සමාව දෙන්න මසුරු වෙන්න ඉපයි. මසුරු වෙන්න ඉපයි කියලා. ඒ වුණත් 101ක් තුන්ව වරද්දන් ඉඳී තියෙනවා. එහෙම වුණොත් 102ට සමාව දෙන්නේ කියලා යටින් ලියලා තිනවා භයානක රෝග සුව වෙන අවස්ථාවල් ඇත කියලා. භයානක රෝගුණ සුව වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට මේ මේ කල්යාණ මිත්‍රේ ඒ පාර ඉක්මවපු කෙනෙක් මේ වැරදි කරන කෙනාට සමාව දෙන්න ගියාම ඒ වෙනස හරි අපහසුතාවපත් වෙනවා. මම දන්නවා මේ වෙනස මේ පරිේශනයක් කරන්න කියලා. ලෝකේ කැළඹෙනවා. ලෝකේ හැම ඒ වටන හැම එකම ගන්න මේ වෙනස මෙහෙමයි ඉස්සරට දැන් ධර්මයේ කියලා. ඒක අර ගයිඩ් කරන කෙනෙක් කරන්න බෑ කාටවත්. කරන කෙනෙක් ඉන්නවනම් හරි අභාතකපත් වෙනවා. මොකද එයාට කියන්නත් බෑ මේක කරන්න අවසර දෙන්නත් ඕනේ. නමුත් ලෝකයා අනිවාර්යයෙන් මේ පුදුලට පිටු ගෙලිනවා. ඇයි මේ වැදගත් මිනිහෙක් මේ මෙයාට මේ අනුකම්පාව කරන්නේ? ඇයි මෙයාට දඬුවම් කරන්නේ නැත්තේ? ඇයි මෙයා හදන්නේ නැත්තේ කියලා හිතනවා. නමුත් ගිය කෙනා දන්නවා උතෙන්ට යනකම් අන්තිමට හරියකට තට්ටු කරනකම් හැම වැරද්දකින්ම වැරදික දෝංකාරයක් වෙනවා. ලෝකේ කියවන්නේ වැරදි පැත්තට. ඉතින් ඒකයි කරුවත්තන් කියන්නේ අන්නේ ඒ වෙලාවට අරණ්‍යගත වෙනවා. දුක්ඛමූලගත වෙනවා. ශුන්‍යාකාරකයට වැඩි ලෝකයට යන්නේ නිකන් දස්තාවේ. ඇතුලේ මණ්ඩලය ඇතුලේ කතාව. මණ්ඩලය ඇතුලේ ඕන කෙනෙක් කියනවා. අහන්නට මොකද මේ අනුකම්පා කරන්නේ මේ මාසයට මෙහෙම කරන්න ඕනේ. එයාත් අනිත් කෙනෙක්ව කියන්න ඕනේ. නමුත් දන්න මෙයා කෙනෙක් ගන්න ළමෙක් හම්බ වෙන්නේ. ඒකකොට තමන් හන්දියට ළමයි හම්බ වෙන්නේ හොඳ නැහැ. ඒක කකුල කාමරේට දාන්න ඕනේ. ඉතින් අනික කල්ලා කරන අපිටත් දෙන්න කරුණා කරන්නේ. ඒ යහපත් දෙන්නේ කියලා. ඉතින් අර ගියේ මිනිහා දන්නවා මෙයාට ප්‍රසූත වේදනාවක් ඇවිල්ලා තියෙනවා. ඒක සමහරට වැරදෙන්නත් ඉඩ තියෙනවා. නැත්නම් මේ විනිශ්චය වැරදෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම කරලා නේ කොහොමද මේ අවුරුදු 2000 ගණනක් මේක සාසන ගිනල්ලා තියෙන්නේ. එහෙම නැතුව මේ තුගේ දොසින් ගණන් කවදාකවත් හරි ගිල්ල නැහැ. බොහොම මේ වැඩ කරගෙන යනකොට එකෙක් තට්ටු කරන හරියට වෙලා. ඉතින් ඒක ඉතින් මුළු මානව ප්‍රජාවටම මුළු ශාසනයටම. ඉතින් ඒක දකිනකොට ඒ සත්පුරුෂයා සතුට වෙනවා. ඒ ශාසනයේ නාමයෙන් මානව ප්‍රජාවේ නාමයෙන් ඉතින් ජනතාවගේ නාමයෙන් ඌට හරියයික උගේ වැඩකුත් නෙක මගේ වැඩකුත් නෙ ධර්මයේම පිවිදීමක්. ඉතින් අනිත් එයා වෙනුවෙන් කරපු හැම පරිශ්‍රණයක්ම අනිත් මිනිස්සු කරන පරිශ්‍රණයම ඔක්කොම නිකන් පූජාවක් වෙනවා. ඒක හරි මේ අහම්බයක්. මේ දිගටම ඇවිල්ලා තියෙනවත් කියනවා සාසනයෙන් අදිස්ථාන ශක්තියකින් මේක දුවන්නේ ඒ කරගෙන කරන යනකොට සමහර ඇත්ත පිටෙනවා. ඉඳපුවම පිටෙනවා. පිපිච්ච නැති අත්තන්න තමන් කර ප්‍රමාණ ප්‍රතිපාද වෙනවා පිපිච්ච එක්කන හේම නෙවෙයි. ආ බාහිර සාසනයක් ඉස්සත් කැපෙනවා. කැපෙනෝවි බෑ. යුගයෙන් මේ කීත කළ දෙන්නේ. ඉතින් මේ පුදුලා ඊට පස්සේ බරාගෙන. ඒක හරි මේ මේ මොකද බොහොම సౌందర్యාත්මක වැඩක්. ඒ වගේම බොහොම යුක්තිගරුක වැඩක්. ඒ වගේම සත්‍ය එලි කරන වැඩක්. ඒක වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ යුගයේ වෙන්නේ නැහැ. ඒක බුදුහමරන් කාලේ විතරයි වුනේ කියලා එහෙම එකක් නැහැ. ඉතින් අපි දන්නේ නැහැ. අපි දැනටමත් ඒ වගේ බාහිර දුරයකට තේරිච්ච කෙනෙක්. හේතිලා ඉන්නවනම් ඒ බුරුම සාන් කියන්නේ පුද්ගලික රුචි අරුචිකම් ඉස්සර කරන්න එපා. පහසුමේ දෙන්නේ බෙල්ල තියපන්. ඔබ තේරිලා ඉන්නවනම් බලන්න. ඊට පස්සේ උඹේ උඹේ රුචි අරුචිකම් වැඩ නැහැ. උඹට වැඩ නැහැ. ඔබ දැන් තේරිලා ඉන්නවනම් බලන්න. ඒක මේ මේ සාමාන්‍ය අපේ සාසනයේ කියන අඩුයි. අනිත් සාසන වල හරියටම කියන්නේ දැන් දෙයන්නාට තෝරලාගෙන ඉන්නවනම් මේ මිෂනරි වැඩවලට යන මිනිස්සු බුදුම කැපකිරීමක් මේ කැප කරන්නේ. අපි යන්නේ. අපි වගේම නෙවෙයි. භාෂාවක් නෑ, ආහාරයක් නෑ, රට රාජ්‍යවල ගිහිල්ලා දෙවියන්ාසෙදී වැඩසටහනේ හිතනවා මම දැන් දෙවියන්සි තෝරගෙන තියෙනවා. ඉතින් මට මගේ රුචියත්කම් ඕනේ නැහැ. ඒ වගේම එකක් ඔය මේ උද්‍යප්පඥාන මට්ටමට ගියාට පස්සේ කෙනෙකුට තේරෙන පටන් අරගනවා දැන් මේ ගැම්මක යන්නේ. ඒ ගැම්මේදී මිනිස්සු තරහම ඒකලා කරන්න දෙයක් නැහැ. මට මේ පරිශීලනය කරන්න ඕනේ. ඉතින් අරගෙන යනවා ඊට පස්සේ. ඉතින් කල්යාණ මිත්‍රයෝ පැත්තකට ඉඳලා ආශිර්වාදනය කරනවා. කොහොම තමයි කරන්න තියෙන්නේ. ඒකට කියන්නේ සාහස කියන එක. අනිත් කට්ටියට උත්තර බඳ බඳ ඉන්න වෙලාවක් නැහැ. ගත්ත ගියා. එහෙම ගියේ නැත්තම් අර මේ සංස්කෘත ශ්ලෝකෙ තියෙනවා මේ උද්‍යන් සාහසන් ධෛර්යයක්. උද්‍යෝගය උද්‍යෝගය කියලා කියනවා. නන්දුව සාහස ගති. සාහස කියලා කියන්නේ මෙහායි කියලා හොට ඔයාට කී කියන්න වෙලාවක් නැහැ කියලා. ගත්ත ධෛර්යයන් ඊගාට බුද්ධි ඥාන අනිත් එක පරාක්‍රමයි මේකෙත් පරක්කම ගැන තමයි කතා කරන්නේ. එතකොට එයාට සිද්ධ වෙනවා බුද්ධිය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒක නා හම්බෙලා ඥාන ටික ගන්න වෙනවා. පරක්කම වීර්යයක් ගන්න වෙනවා. මෑරගෙන මිසක් ආය නතර කරන්නේ නැහැ කියලා. එතකොට විතරලු එමස ගినాපු කුසල කර්ම ටික හොඳ පැත්ත ක්‍රියාත්මක වෙන්නේ. වන වන වා හැමදැනම හන්දියක් හන්දියක් ගන්න නතර කර කර ඔක්කොට මුත්‍ර බැඳ බැඳ ගෙනියන්න. ඒ ආශිර්වාදයේ ආශිංසන එනකොට තමයි තේරෙනවා එහෙම මේ හන්දබාල ජනතාවගෙන් තමයි මේ මොකද්ද මේ බහුජන මතය අරගෙන ගියොත් පරාදයි. ඒක නෙවෙයි සත්‍ය කියන්නේ. සත්‍ය කියලා කියන්නේ ඒ පුද්ගලයාට ජීවිතයෙන් තේරෙන දෙයක්. ඊට පස්සේ යා ඒක වෙනුවෙන් මැරෙන්න ලෑස්ති. ඒක වෙනුවෙන් කැප කරගෙන යනවා. ඉතින් ඒකට අනික් කටේ තියෙන නිසා විශේෂ මේ උනන්දුකින් ධෛර්යකින් වැඩ කටයුතු කරනවා කියන්නේ ලෝකේ තක්බීර වෙලා බලන්නේ. ඉතින් ඒකට Taman කිට්ටුවෙන් හරි තේරලා තියෙනවනම් තමන්ගේ රුචියත්කම් ඉස්සර කරන්න හොඳ නැහැ. ඒ සාසනයේ තිබෙන මේ මේකට ඉඩ දෙන්න කියන එක තමයි කියන්නේ. මේ මෙල්බන් පැත්තේ සද්දයක් නැහැ. ආන්න බලන්න තියනවා කියන්නේ ඒක කරන්න යන්න එපා ලාල් මහත්තයා. ප්‍රශ්න අහන්න ඕන කම නැහැ. තියෙන ප්‍රශ්න ඇති අපිට ඇති. මොකද ඔය ගාතාව කියන්නේ? කිවිද? ඔව්. කින්ද පරක්කම කාමේ පනුද බ්‍රාහ්මන සංකාරාණං කයඤ්ඤත්තා අකචං අකතඤ්ඤුති බ්‍රාහ්මන ඉතතර මේ ස්වාමීන් වහන්සේට බ්‍රාහ්මණ කියලා කතා කරන්නේ බ්‍රාහ්මණ කියලා කතා කරන්නේ ස්වාමීන් වහන්සේලාට ඒතර ප්‍රශ්නේ ඇවිල්ලා කියන්නේ බ්‍රාහ්මණියෙක් එයාට නෙමෙයි මේකද කියන්නේ කාමයේ කතා හරින්න පරක්‍රම වීර්ය වඩන්න සංස්කාරයන්ගේ වැයවීම දැනගෙන මේ වීර්ය කරගෙන ඉදිරියට යන්න කියලා. මොකද අන්වේට වේදී තේ අවකාශ පදකටත් විරවඩා තණ්හා සිඳින්න කාමය දුරු කරන්න නිවන අවබෝධ කරගන්න. ඒ කාමය කියන්නේ ඔතන සින්න සෝතං සින්ද සෝතං කියලා කියනවා. ඒක ඒ අර මොගරාජ සූත්‍රය වගේ එකේදී මොගරාජ සූත්‍රය නෙවෙයි. අජිතමාන පුච්චාවේ ඒ දිගට තියෙන සතියෙම තමයි. සතිතේ සංනිවාරයේ හොඳට සතියේ ඒ කාම ස්රෝත එනතන යහට නැට ගලන හදිසි ධාරාව මේ ප්‍රමාදයෙන් නැතර කරන්නයි කියලා තියෙනවා. ඒ නේ නේ නේ තැන් වල තණ්හා වශයෙන් හරි මාන වශයෙන් හරි දෘෂ්ටි වශයෙන් හරි දැක ගැනීම තමයි කරන්නේ. මෙනෙහි කිරීම තමයි අපි සාමාන්‍ය දැනට වශයෙන් පාවිච්චි කරන්නේ. ඒකට සමහර කැමති නෑ. මෙනෙහි කිරීමෙන් තමයි සතිය තියෙනවද කියලා දැනගන්න පුළුවන්. මෙනෙහි කිරීම කියන්නේ සතිය නෙවෙයි. මෙනෙහි කිරීමෙන් තමයි සතිය ආවඩන්නේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කටයුතු කරනවා නම් කාමයේ තියෙනවා තීර ප්‍රමාණය දැනගන්න පුළුවන්. ඒකකින් යම් ප්‍රමාණයකට මෙනෙහි කිරීම වැඩ කරලා මේ කාමයේ දුර වෙලා සත්‍ය බලවත් වුණාට පස්සේ තමයි පරක්කම් වීර්යයට හිත වැටෙන්නේ. ඉතින් එනකම් වීර්යයට කියන්නේ පග්ගහිත විදිය කියලා ගත්ත දේ අතනාරින ගතිය. ඒක පරාක්‍රම වීර්ය නැත්නම් පරිපූර්ණ වීර්ය කියලා කියන්නේ ජයග්‍රහණය දැක දැක ක්‍රීඩා තරගයේ කරන කෙනෙක් අන්තිම ලැප් එක කරන්නේ ල්‍යාග්‍රහී ස්වරූපේ හොඳටම අපි මැරතන් එකක් කරනවා නම් කොළ පිටණි වටේ දුවන 11ක් රවුන්ඩ් දුවන්න ඕන කියනවා 12 13ක් කියලා. ඉතින් මුල් ටිකේදී විශාල තරංකාර කොටසක් තියෙනවා. ඊපස්සේ අන්තිමනට අර දුවන කෙනා වැඩි මහන්සි ගන්නෑ මුලින්. නමුත් එකම වේගෙන් දුවලා දුවලා අන්තිමට බොහොම දේශයෙන් අර හති වැටලා ඉන්න කටේ නතර කරගන්නවා. මැඩ ගන්නවා. මැඩගෙන ඉවරලා ලීඩ් එකක් අරගන්නවා. අරගෙන ගියාට පස්සේ ඉතින් ඒත් අදින්නේ අන්තිමනට බොහොම අමාරුයි. නමුත් එයාට අන්තිම වටේට ඉස්සෙල්ලා කොඩියක් වටලා කියනවා දැන් උඹ ඉන්නේ අවසාන වටේ කියලා. එතකොට ගැම්මක් එනවා. එතකොට ගැම්මක් එනවා සමහර කට්ටිය ඊට රවුමකට අඩුවෙන් Tamand ඉස්සරහින් යනවා. එතකොට පේන මට ඉස්සරහින් තමයි යන්නේ නමුත් එයා තව රවුමක් යනවා. මම මේ ලාස් මගේ තියෙන ලාස් ලක්කය කියලා දැනගන්න පස්සේ අන්න එනවා වීර්යය. ඊට පස්සේ මේ මනුස්සයා යන්නේ නිකන් මේ ජයග්‍රහී පින්මක්. ඒකට තමයි කියන්නේ පරාක්‍රම වීර්ය කියලා. ඒක පුද්ගලයාගෙන් නෙවෙයි මොරාලකින් ඉන්නේ. ඒ කියන්නේ Tamange ඇතුලෙන් එන මේ ධෛර්යයෙන් ජයග්‍රහී හැඟීමක් එනවා. ඒක පළවෙනියට තමයි හුඟක් මේ. දෙවෙනියට තුන්වෙනියට නැතුව නෙවෙයි. ඒන්නේ මේ පරාක්‍රම වීර්ය ගන්න නම් අනිත ඔක්කොම එකලස් වෙලා තියෙනවා. ඒ මොකක් හරි වැටිලා නම් දැන් යුද්ධයක් දිනකොට උනත් ඒ මොරාල් එක ආවට පස්සේ ඉතින් ආය යකම තමයි. ඊට පස්සේ හතුරට ආයේ කිසිම ඉඩක් නැහැ. ඒක ගන්න තමයි අනිත ඔක්කොම එතුමිනේ අපි කිසි දිනේ ඔබ තනි කළේ එන සාගරකින් කීකේ දිනේ හොර ගම ගම ගම යම දෙනවා. ආ ඒක කඩාවුනේ නේද කියන්නේ. ඉතින් ඒක යෝගාවචරයගේ අර මුල් එන්නේ දානෙන් සීලේ ගැම්ම ගන්න. ගැම්ම අරගෙන අරගෙන අරගෙන ඉතින් පරක්කම් වීර්යයට යනකොට ඒ පුද්ගලයාගේ පුද්ගලික රුචිකම් ඉක්මවලා යනවා. ඉතින් මේකෙදී මේ සර්වඥයන්ම දක්වන්නේ බමුණා එහෙම කිව්වට රහතන් වහන්සේ කියලා ඒ தත්ත්වයේ හිතට අරගෙන ආරූඪ කරගෙන මේක ඒක විදිහට බලනවා රංගපෑම තමයි. ඒක විදිහට රංගපෑම. නමුත් ඒ රංගපාන්නේ රංගපෑම ඉවර කරන්න. මවාපෑම ඉවර කරන්න කරන උත්සාහයක් මෙතන තියෙන්නේ. ඉතින් ඒක කරනකොට ඔයගේ මේ විශේෂම පැවිද්දන්ට ඔබ හිතෙන්නේ. නැත්නම් සිල් බාපනේ දාගත්ත අය තමයි ඔය මිනිස්සු ඇවිල්ලා එක එක විදිහට නිග්‍රහ කෙටිලි හෝ ප්‍රශංසා කෙටිලි කරන්නේ. එයා හඳුනා ගන්නවා තමන්ගේ බාපණින් හෝ සංඝයාන්ත සිවුරේ. ඊට පස්සේ ඒ ඒ තාලෙට මෙන්න මේ තාලට හැදිරෙන්න ඕන කියලා රත්තු තමන්ගේ ආකල්ප කෙනහැර පාන ක්‍රම තමයි ඉන්නේ. සමහර රාතන්නාන්ති කියලා මනිනවා සමහර අනේ මේ බයින උජායති කීයති විපාසෙන්ති. ගුණ කියනවා දොස්පතරෝනවා මේ ශාක්‍ය පුත්‍රයද නමුත් ලැජ්ජා කියන මිනිස්සුද කියලා බලන්න. දෙකම පිළි අරගෙන තමන්ගේ වහනකම කරන්න ගන්නවා. අද මේ සංස්කාර වලට අලුත් සංස්කාර විතරක් පුළුවන්. ඒකකට වෙනස් වෙනස් ආකාරයක සංස්කාරණ අලුත් අලුත් සංස්කාර කියලා ගත්තොත් චේතනා කියලා හිතාගන්න. චේතනා කියලා ගත්තොත් මේ කර්ම කියලා වෙන්නේ චේතනාම තමයි. සංස්කාර කියලා ගත්තාම නිකන් අභිධර්මයේ කියන විදිහට නම් අතුවාවක් කියන විදිහට නම් චෛතසික ධර්ම 52කින් වේදනා සංඥා දෙක අයින් කරපුවාම ඊට ටික සංස්කාර. වේදනා ටික වේදනා ස්කන්ධයට යනවා සංඥා සංඥා ස්කන්ධයට. ඊට ටික ඔක්කොම චෛතසික වැඩෙන්නේ සංස්කාර වලට. ඒකෙන් මේ කර්මයක් හෝ කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හැම වෙලාවෙම කර්ම වෙන්නේ නැහැ නේ අපි අතින්. වක්කලාගේ නම් ඔය අභ්‍යකට වැඩ වෙනවා. කර්ම රැස් වෙන වෙලාවකදී හිතක් අරගත්තොත් ඒ 52 52කින් දෙකක් අයිව 50යි 50යි නායකත්ව ගන්නේ චේතනාව තමයි කියනවා. චේතනාව නිකන් මේ මහවඩුව නැති තැනක වඩුපන්තිය රැකගෙන කරගෙන යන වඩු ශිෂ්‍යෙක් වගේ. එයාත් වඩුකම් කරන අතර අනිත් එක්කනටම යොදවනවා එයා. ඔය ඇමෙලිය ගන්න මේක අනින්න මම කපලා දෙන්න අරගෙන කියලා මිනිහත් වැඩ කරන ගමන් වඩුපන්තියේ රකින්න කෙනා මොනිටර් වගේ පන්තියේ. අනේ චේතනාව තමයි ඒ නිසා සංස්කාර සමාන චේතනා කියලා තමයි සාමාන්‍යයෙන් මේ මූල ධර්මානුකූල විස්තර කියන්නේ. ඒක චේතනා තමයි කර්ම කියන්නේ. එතකොට කර්ම අලුතෙන් රැස් කරන්න පුළුවන් කියන එකයි අහන්නේ. රැස් ඊයේ අපි චේතනාව ඊයේ චේතනාව දැන් පහළ වුණා. එතකොට ඊයේ ගත්ත චේතනාව දැන් අලුත්ෙන් ඒ චේතනාවටම අලුත් අලුත් වෙනවා. වෙනස් වෙනස් ඒවා එකට අලුත් වීමක් සිදු වෙනවා. ඒක තමයි සබ්බේ සංඛාර අනිච්චා. අපි සංස්කාරයක් ඇති කරනවා සංස්කාරය කියලා කියන්නේ මේ චේතනා පහ කරනවා. මේ තියෙන විදිහට අපි පොඩක් වෙනස් කරන්න හිතනවා. ඊ එකම එනවා දැන්. ආවට කවදාකවත් ඒකම නෙවෙයි කියන. වෙනස්. සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා. ඒක නිසා මේ මේ ළඟදිතර එක්කෙනෙකුට කිව්වේ එකයි ওই බටහිර මේ මේ විදිහට කිව්වහම ඒක ලස්සන තේරෙන නිසා මම කියන්නේ බටහිර දර්ශනයේ තිබුණ අදහස තමයි එක එක පුද්ගලයෙකුට ස්වච්ඡන්දයක් නැහැ. ඒක දිව්‍යඥාන්සේ තීන්දුව කළා තියෙනවා. බොතන ඉන්නේ දෙයයන්. උඹ මෙහා මෙතන ඉන්නේ දෙයයන්. දෙයාට යාට වැඩක් නැහැ. එතන ඉන්න ගැන අහන්නේ කියලා. පස්සේ මේ ඇක්වයිනස් කියන මේ සාන්තුවරයා එයා කිව්ව නෑ පුද්ගලයෙකුට පෞද්ගලිකත්වයක් තියෙනවා. ස්වච්ඡන්දයක් තියෙනවා. ඒක නිසා එයා කිව්ව අධ්‍යාපනය කරන්න බලුවා කියලා. ගන්නන්න පුළුවන්. එතන එයාගෙන ආපු අර දේව අදහසක් තකිනවා. දේව මේ සාන්තුවනේ අක්කොයිනස් කරනවා. ඒක ස්වච්ඡන්දයක් තියෙනවා. සීල ප්‍රමාණය දෙයනාසේ අපිට දීලා තිනවා හොඳ නරක තීන්දුව කරගන්න සදාචාර වෙන්න කියලා. ඒක කතෝලික සභාවට නැතුවත් බැරි ඇතුවත් බැරි තත්යකට ආවා. හැබැයි ආයෙත් හොඳට භාවිත කරලා කතෝලික ආගම ගෙන්නවා. මිෂනරි පන්ති පටන් ගත්තා. ඊයා කියන්නේ මුළු ලෝකේ පුරාම ගියා. එක පාට මක්කාලා විශ්වවිද්‍යාල අහමන ඔක්කොම පයින්ස්සම කොළඹ තියෙන එක උනත් විශ්වවිද්‍යාල මට්ටමේ රජය පිළිගන්නේ නැහැ. පොඩි දෙකේ විශ්වවිද්‍යාල කරා දෙන්න අක්වන්නසොත් දීලා තියෙනවා. ඊට පස්සේ මෙයා පෙන්වන හැම මිනිසෙකුටම හොඳ හෝ නරක වීමේ හැකියාවක් තියෙනවා. විල් කියන එක තියෙනවා. චේතනා තියෙනවා. ඊට පස්සේ කරගෙන යනකොට දැන් ඔන්න මේ අධ්‍යාපනයත් ගොවි කරා. අක්කන තාම ගරු කරනවා. බී කරාට අන්තිමට හැම අධ්‍යාපනයක්ම සදාචාර ගරුක නැහැ. අධ්‍යාපනය කළ දෙයියන්ට බයින්න පටන් ගත්තා. දෙයියන්ාට දියුණු මේ පොඩි chance එකක් කියලා තමයි ඒක පටන් අරගත්තේ. නමුත් අධ්‍යාපනය ලැබුණු සේරම විද්‍යාඥයන්ගෙන් පසුගිය අවුරුදු 200න්ට 160ක්ම අදේවාදී. 140ක් දේවාදී. අක්කොයිනා සිටියේ දෙයන්නාන්සේ අපිට ඉගෙන ගන්න අවස්ථාව දීපුණා. ඉගෙන ගත්තට පස්සේ දෙයන්නාන්සේ සලූට් එකක් හැමදාම ගහගෙන ඉදී. නුත් අනිත් පැත්ත ගියා. ගියාට පස්සේ බාට ලං බුද්ධ학ම ගියා. අවුරුදු 200කට විතර ඉස්සලා සාමාන්‍ය ගොරෝසු පොත් වශයෙන් මේ මේ බ්‍රිතාන්‍යයේ ප්‍රාන්තයේ ජර්මනියට. ඉතින් මේ මිනිස්සු හොයන්න පටන් අරගත්තට පස්සේ ෂෝෆන්හවර් බුද්ධහම මොකක්ද කියවපනසේ හැබැයි බොහොම පොඩි කොටසයි පරිවර්තනය කරන්නේ. එයා කිව්වා අම්මතර කතා. බටහිර බටහිර මේ මේ දර්ශනේ එතකොට ස්වච්ඡන්දේ පිළියරන් තිබුණා. මේ මිනිස්සයා කිව්වා ස්වච්ඡන්දේ අනිවාර්යයෙන්ම Tamanට හානි කරයි. මුන්න මිනිහට Tamanට ඕන දේ කරපන් කියලා දුන්නා ඌට හානි කරගන්න එක විතරයි උට කරන්න පුළුවන්. රඳුවට දැලිවිය දුන්නා හා සමානයි කියලා. එයා කිව්වා will is always ill will. ඊවල. ඒක දුන්නොත් උඹදී මේක කරපන් කියලා ඌට කවවම කවදාකවත් සුබ සිද්ධිය කරන්න දන්නේ නැහැ. ඊට පස්සේ බලනකොට ඌට දීලා තියෙන පිස්තෝලය. රත්තරන් කාර් කියලා දීලා තියෙන පිස්තෝලය ඌ කරන්නේ ඒක අනිත් පැත්තට හටුලයි අල්ලන්නේ තියෙන්නේ. ඔක රසබුවම වැඩිනේ ඌට. මේක බටේට දැක්කනේ ශෝභනාව කියලා කියන්නේ නාස්තික මිනිස්සෙක් විනාශකාරයේ මනුස්සයා මනුස්සයාගේ තියෙන හැම හැකියාවක්ම තමයි විරුද්ධව ක්‍රියාත්මක කරනවා කියන මහා මේ කුඩු කුඩේකට දැම්මා. ශෝකන ආත ශෝකන නම්බුකාර මිනිස්සේ. ඒ පස්සේ මේ මිනිසා මේ අත්ති මතකද මිනිසා දුපස්සේ අවුරුදු එයත් කාලේ වගේ නීචේ ෆ්‍රෙඩ්රික් නීචේ බලනවා. උ බෝම්බයක්. මොකක්වත් නෑ ලස්සනටම අරගම කිව්වා. ශෝකනා විතරයි එකම දාර්ශනිකයා ලෝකේ ඉන්නේ. යම් කිසි මිනිසෙකුට විදහාසක් දීලා මේක කාසම් කිව්වොත් ඒක ඌ වැරදිටම පාවිච්චි කරනවා. කවම දාපත් හොඳට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් දැන් ඒක ඒක බටේ බටේ දර්ශනයේ හොඳටම තහවුරු වෙලා තියෙන දේ කිසිම කෙනෙකුට ස්වච්ඡන්දේ පහල පාවිච්චි කරන්න දන්නේ නැහැ මොකද මනුස්සය ස්වභාවයෙන් කෙලෙසිලා ඉන්නේ. කෙලෙසිච්ච දේ ජීවිත හැම chance එකකින්ම කරන්නේ කපා ගන්නවා. දීලා වැඩක් නැහැ. දුන්නත් ඔය කියන නිදහසේ වල්බూరు නිදහසක් තියෙනවා. පාලනය කරන්න එකකුත් නැහැ මේක. පාලනය කරන හැම එකමත් පිටෝ. පහලිච්චෙන් දුන්නත් අවස්ථාව ඒත් ඉච්චරයි කියලා. ඉතින් අපිට හරි ප්‍රශ්නයක් එතකොට මතුවෙනවා. නමුත් ඒක බොහෝම ලේසියට හරවත්නම් කියන සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ සංඛාර අනිච්ච. සංස්කාර කියලා කියන්නේ අපි විහිං අලුතෙන් කරන දේ. සංස්කරණය කරන දේ. හැම සංස්කරණයක්ම අනිත්‍යයි. හැම සංස්කරණයක්ම දුක පිළිස පිළිදා. නේදාගේ හිතලා කෙරුවොත් නම් කෙලවුණා තමයි. ඕන කරදී උග සදාචාරාත්මක ඇත්තෝ එහෙම තමයි ඉගෙන ගන්න ඇත්තෝ පරිශන කරන ඇත්තෝ කියන කොහොමද අපේ මේ ඉගෙන ගනින්න මේක නරකට හිතෙන්නේ කොහොමද පරිේෂණ නරකට හිතෙන්නේ කොහොමද ආගම නරකට හිතෙන්නේ මත හොඳට බලනකොට අපි ලොකු තාන්නේ කියලා මෙච්චර රටේ බණ කියද්දි රට නරක වෙලා තියෙන තුගානේ දිහා බලනකොට මොකද්ද දෝරියක් තියෙනවා කවදාකවත් නැතන ධර්මයේ තියෙනවා හොඳට පේනවා බලන්න එක එක කරගන්න කියලා තමයි කරන්නේ යන හරියක් යන්නේ අර ගානටම අන්ධකාරක යන්නේ ඒ නිසා මේක හරියන්නේ ඉස්සල්ලාම ওই ප්‍රත්‍යන්තතා පැත්තක තියලා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. මේ දෙක තුලින් නැදහා කරා ගන්න. ඒක දන්නේ නැතුව ඔය කොන සීල තිබ්බත් මොන අභිධර්ම තිබ්බත් මොන සූත්‍ර ධර්ම තිබුණත් ඒක හරියට පාවිච්චි කරන්න බැන්නම් දැලිපි හැමනම් වගේ වඳුරට කතා ගන්න එකමයි කරන්නේ. බුදු දන්සේ ඒකමයි කිව්වේ දිනේ කදරියන් දානේන සත්‍යේන අනිකවාදින. කෑදරට දීපන් කාලා නැහිනවා. කතා දෙකක් නැහැ. ජෝත කියලා දුන්නේ ඇති වෙන්න කණ්ඩ. කායි වඩ පිළ මැරලා ගියා. එතෙක් බඩ තිබු වස්තු ගන්න හිතියේ නැහැ. සත්‍යේන අලික වාදිනා. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, කත කතා වතුරම සත්‍යෙ දෙන්න බා. විනිවිද වෙන්න බා. අහනම් කියද ඩ්‍රැකියුලාට රණ්ණාඩියල්ල වගේ මැරලා යනවා. දීපා. ඉල්ලන දේ දීපා. ඔය දෙන්නේ නැති තාක්කල් තමයි මේ දේ තමයි. මුදි ලෝකයේ අතර වස්තුමලිදී. වස්තුමලිකම තියෙනවා. වස්තු තියෙන දේ මේ වගේ පරිසරයක් කරන තියෙන සම්පූර්ණ විවෘතව සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදීව සම්පූර්ණ ශ්‍රම විභජනයක් ඇතුව යනවනම් ලෝකේ සුන්දර වෙන්නේ නැහැ. ගන්න මනසට යන්න පුළුවන්. මේ ඕන කෙනෙක් කොයි තීන කරගන්න. මම මගේ විවේකයේ සඳහා කියලා යන්න පුළුවන්. ඉතින් ඒක මේ ස්වච්ඡන්දතාවය. ඒක අලුතෙන් කර්ම රැස් කරනවා කියන එක. අලුතෙන් මේ සංස්කාර රැස් කරනවා කියන එක. ඒක මිනිස්යාගේ අබ්බැහියක්. කවදාකවත් පින්පව් දෙක නොකර ඉන්න දන්නේ නැහැ. ඇත්තට භවකදී පින හොඳයි. නමුත් පින කියන්නේ කැසිල්ලක්. කුස්තියක්. ඒ කැසිල්ල තමයි වෙලාවලු දෙක මැදයි තියෙන්නේ පින්පව් දෙක නැති තැන. ඒකත් නේ අල්ලන්න පුළුවන්. එතෙන්ද යන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. ඉතින් තමයි අභ්‍යාගත තැන තමයි තියෙන්නේ ඉස්සරහට පාර. ඉතින් අද දැන් තියෙන ආගමෙන් සම්නිකර පින්කර තැනක නෙලියන පවු නැති කරන කේ අපි ආනිසංස පිළියර ගන්නවා. ඒකෙන් පවු නැති. පින්කම් කරන්න ගිහිලා කරන ගොංකම් කේතිය බලන්න. පින් කරවන්න අනුන්ට කරන්න ගිහිලා කරන ගොංකම් දිහා බලනකොට කියනවා අර ෂෝපන්හාවගේ කතාව තමයි කියන්න තියෙන්නේ. මේ සබ්බේ සංඛාර අනිච්ච සබ්බේ සංඛාර දුක්ඛ. හැබැයි මේ தත්තෙට එන්න ඒ කියන්නේ වැඩි අත්‍යනි ක්‍රම අනිත්‍ය ප්‍රත්‍යං ප්‍රතිසංයුක්ත දේශනානේ. ඒ මට්ටමට යන්න නම් ඒ දානක සීලක සමාධියක ඉදිරියට ගියාට පස්සේ තමයි මේක තේරෙන්නේ. නැත්තම් හිතෙන්නේ මේ දාන හොඳ එකක් නේ. සීල හොඳ එකක් නේ. සමාධිය හොඳ එකක් නේ කියලා. මොකද ඒක පැනුවට පස්සේ දෙනකොට හොඳයි හැබැයි ටිකක් ගඳයි. පොඩ්ඩක් තියෙනවා ඒකෙත් අසුචියක් තියෙනවා. ඒක තේරුම් ගන්න මේවා අනිත්‍යත්වයට ලක් වෙන බව. දාහනේ අනිත්‍යත්වයට ලක් වෙන බව, සීලය අනිත්‍යත්වයට ලක් වෙන බව, සමාධිය අනිත්‍යත්වයට ලක් වෙනවා. අන්තිමට බලනකොට විපස්සනා සඳහා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන සතිය පවා අනිත්‍යත්වයට ලක් වෙන බව. ඒක දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න මේක ආයුධයක් වශයෙන් පාවිච්චි කරනවා මිස අනුන්ට කපන්න කොටන්න ගහන්න පාවිච්චි කරන ගත්තොත් මේ ප්‍රශ්න මතුවේ. අර ගී දකපු නරක දෙලේ අපේ හිතේ තියෙනවා දැන් ගී දකපු කියලා මම මේ වෙලාවට මේ ඉතලා මේ වෙනකොට හොඳ පුජ්‍යලෙක් කියලා ඉන්නවා. අපේ හිතේ තියෙනවා හඳුනා දෙන්න ඇතුළත ඇඟ පුච්චලම නරක පුච්චලමයි කියලා. අනේ එතන ඒ එතෙන්දී අපේ හිතේ තියෙන අලුත් අර පුරුදු සුපුරුදු සංස්කාර වලින් තව එකකට හිතෙන්නට දැන පුච්චලා හොඳයි. අපි දැකලා තරණ සංස්කාර වලින් අපේ හිතේ නරකයි කියලා හඳුනාගෙන ඉන්නවා. කියන්නේ අපි හිත එනලා ගිහලා තියෙන්නේ පුච්චලා නරක පුච්චලේ කියලා. දැන් එයා අද පුජ්‍යලේ බව දැනගෙන තාම අපේ හිත පෙන්නනවා ඒ පුජ්‍යල කාම නරක පුජ්‍යලේ ඇත්තටම පුජ්‍යල නම් හොඳයි ඔය ඒක දෙපැත්තක් තියෙනවා. ඒ වගේම අපි මේ අපේ දරුවා මේ උසාවියේ දාලා නරුදාලා හිරි දාලා ගේනවා. එතකොට අම්මා හිතන්නේ දැන් නම් කොල්ලා හොඳයි කියලානේ. තම අම්ම බාරගන්නේ ගායි නඩු විස්නානේ නඩු කාටවත් හච්චෙන් තන දනුවන් කෙරුවා හිරේ ලම්ක දැම දැන් හරි කියලා. ඉතින් අම්මා බලාගන්නේ දැන් ඔබ දනුවන් කෙරුවනේ දැන් හඳලා ඉන්නේ කියලා. හැදින් නැති දෙන්නේ. ඒකට අම්මා කලකන්නේ තමන්ගේ සෙනෙහස නිසා හොඳ කියලා. ඒ වගේම තමයි මේකට මහසිතායඩෝ කියන්නේ ඊයේ ඇති වුණානේ නරක පුත්කලෙක් අපි දැක්කනේ ආශ්‍රම නිදර්ශනේ හැටියට. ඒ පුත්කලයා දැන් අද දකින්නකොට ඒ නාම රූප නෙවෙයි තියෙන්නේ. ඒ නාම රූප දරුවෝ. ඒ නිසා ඊයේ තාත්තට දරුවන්ටයි අපි අද සලකන්නේ තාත්තගේ වැරදිවලට දරුවන්ගෙන් පරිගන්නවා දා. නැත්තම් දරුවන්නේ දරුවන්නේ. ඒ නිසා තාත්තගෙන් දරුවා කරන්න ඕනේ ඊයේමයි දරුවා කරන්නේ. වර්ධිකාරයක්. හරි ඒක විශ්වාසයට දාන්න. නමුත් ඒ පුද්ගලයාම අද දකින්නකොට එහෙම දැපි වෛර කරනවා අරණ මතකේ. එතකොට ඒක දෙමාපිය කළ වරදට ඇලපොල කුමාරයාමි දරුවෝයි වනිලා කෙටුවා වගේ වැඩක් කරන්නේ. ඒක තමයි ද්වේෂයේ ස්වභාවය. ඒ තමයි විභව තණ්හාවේ ස්වභාවය. තණ්හාව ආදරයට යන්නේ. හොඳ වේද කරන්නේ නැහැ සමාජය හදන්නේ කියලා අර ඊයේ නරක කළ අද හොඳ වෙච්ච මිනිහට දඬුවම් කරන තරමට පටලවා ගන්න ඉඩ තියෙනවා. අන්න එතෙන්දී අනකොට ඊයේ එමනසයා දැකලා සතෙක් මරන දැක්ක හොරකමක් කරන දැක්ක කාමීත්‍යචාරයක් කරන දැකලානේ නරකයි කියලා කිව්වේ. ඒ වෙලාවේදී ඒ පුද්ගලයා කරපු රූප ධර්ම වර්ගයක් තියෙනවා. ඇහැට ගැටීමක් තියෙනවා. එතන රූප ධර්මයන්ගේ ප්‍රත්‍යක්ෂයක් මේ ස්පර්ශයක් ඇති වුණායේ. ඇති වෙලා ඒත් එක්කම අපි නිගමනයකට ආවත් මෙවැනි වැඩ කරනවා නම් පොතේ හැටියට මෙයා නරකයි. දැන් තියෙන්නේ නිගමනය විතරයි. දැන් මේ පුදුල සතෙක් මරන්නෙත් නෑ, අරගම් කරන්නෙත් නෑ, මොකක්වත් නෑ. දැන් අර නිගමනේ ඒ බුදුරෙන් ආරූඪ කරනවා ඔයාලට අම් ඊයේ කපපු රවුල කපලා තිබුණේ අදත් රවුල කපලා නැහැ. ඔක ඔය කමයි. ඒ මොනසේ ඇඳගෙන ඉන්න ස්වරූපෙන් තේරෙන නැත වංජනික බව. ඒව අපි දැන් ආරූඪ කරනවා. ඒකට කියනවා පස්සේ පැති දෙකක් තියෙනවා. පස්සේ කියනවා පටිඝ සම්පatti සහ අදිවචන සම්පatti සම්පත්ත කියලා. පටිඝ සම්පatti කියන්නේ රූප ධර්ම ගැටීමක්. ඇහැට රූපයක් ගැටෙනකොට අපි යනුව දැකීමක් හදනවා. එතකොට ඇහැ කියන්නේ රූපයක් මේ දකින්න රූපේ කියලා කියන්නේ වර්ණ රූපයත් රූපය මේ දෙකේ ගැටීමේ ස්පර්ශයක් සිද්ධ වෙනවා රූප දෙකේ ගැටීමේ ස්පර්ශයට කියන්නේ පටිග ඒ කියන්නේ තරහ කියන අදහස නෙවෙයි ඝර්ෂණ කියන අදහස ගැටීම අදහසින් සම්පස්සය සිද්ධ වෙනවා ඒක තමයි පළවෙනි චිත්ත වීදිය දුවන්නේ ඊගාවට මනෝවිඥානයේ ඊගාවට ඒ ස්පර්ශය අරගෙන අධිවචන සම්පස්සයක් ඇති කරනවා එයාට හොරා කියන නම දානවා අසත්පුරුෂයා කියන නම දාන ඊට පස්සේ අපි කතා කරන්නේ මේ පුද්ගලයාට සරත් නිමල් කියලා නෙවෙයි හොරා. අධිවචන සම්පස්සේ පහුවෙන්ද අපිට හම්බ වෙනවා. හම්බුනාට පස්සේ අය නඩු මොකක්වත් ඕනේ ඔය අසත්පුරුෂයා. ඉතින් අධිවචන සම්පස්සේට අපි ක්‍රියාත්මක කරන්නේ පුද්ගලයාට නෙවෙයි. මම ඉතින් මේ පුද්ගලයාට ආරූඪ කරන ලද දෙයක්. ඉතින් ඒක තමයි ලෝකේ කියන්නේ. අර වෙලාවේ ඇතිචිකු කියලා එකට නැතිලා ගියා අපේ. ධර්මයේ හැටියට. නමුත් ඒ පුද්ගලයා මතින් ඇති කරගත්ත පටික සම්පස්සේ මතින් ඇතිගත්ත අධිවචන සම්පස්සේ අපි අපේ කරගත්තා. මම දැකලා කියන්නේ. මම අත්දැකලා කියන්නේ. ඔය මිනිහා මම දැක්කා. කෙරුවා, ඇහුවා. අද ඊයේ හිටු මමයි මේ ඉන්නේ. ඒ ඉන්නේ කනයිමයි ඊට පස්සේ අදිවැත්තම සංපස්සේ ක්‍රියාත්මක කරන්න ගියාම අන්තිමට ඇත්තට මට ඕනේ වුණත් විමර්ශ සත්පුරුෂෙක් කළ බලන්න මගේ හිත ඉඩ දෙන්නේ. ඒ තරම් අපේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ. ඊට පස්සේ නමුත් අපි කවදාකවත් මගේ හිත පිටේ දෙන්නේ නැහැ, ඉඩ දෙන්නේ නැහැ කියන එක කියන්න කැමති නැහැ. මොකද හේතුව මම නෝන්ජලෙක් වෙනවානේ. මම නෑ ඔක හොරාම කරන්න උත්සාහ කරනවා. මම ඒක කියන අදිවචනයෙම හොරෙක් කරන්න උත්සාහ කළාට පස්සේ මමත් කරදෙනවා. ඒ පුද්ගලයාගේ මාසින් මමත් කරදෙලා අන්තිමට අනවශ්‍ය කෙලෙස් වාශය කරගන්නවා. ඉතින් ඒක කවදාකවත් සත්‍යයෙන් ඉඳලා වෙච්ච සිද්ධිය වෙච්ච සිද්ධිය වශයෙන් බැලුවා නම් ඊයේත් මට මේක වැරදි අදහසක් වෙන්න ඉඩ තිබුණා. නමුත් හොඳ වෙන්නත් තිබුණා වැරදි අදහස ගත්තා. අදත් ඉන්නේ වැරදි අදහස කියලා තමන් ගැන ස්වං වේචනය කරගන්න බෑ. සතියෙන් සාක්ෂි දුන්නේ නැත්තම්. එයා උත්තර දුන්නට හරියන්නේ නැහැ. මොකද එයා දැන් අපේ නරකලා ඉස්සරහට යන්නේ තියෙන්නේ. ඕකම හොඳ පැත්තෙත් තියෙන. ඉතින් ඒක හරියම ලස්සන සංසිද්ධියක්. ඒ කියන්නේ මේ සංසාරේ අපි ගෙනියන හැටි කර්ම. ඒ ආත්මේ මේ ආත්මෙට, ඒ අම්මගෙන් ඒ දුවට, ඒ අම්මගෙන් ඒ පුතාට, ඒ හතුරගෙන් මේ හතුරට මේ කර්ම ගෙනියන්නේ උපදීම තමයි. උසන්තිපස්සා උපදීන් පටිච්චය. එයා පිළිබඳව ආදේශ ස්පර්ශයක්මම ලබන්නේ මගේ හිතේ දෙන එයාගෙන තිබුණ මගේ ආකල්ප මත. ඒ උපතිය මම වස්තුවක් කරන ජීවත් වෙන්නේ. මගේ අනුසය තියෙන්නේ ඒක. මම දන්නෙත් නෑ. ආසව අනුසය උපදී උපයෝපාදාන අදි අදිත්‍ථාන අභිනිවේෂ අනුසය. තේරෙන බුදු දනන්ස කතා කරගෙන පහාන සංඥාවට ගන්න ඒක. ඒක තිබ්බොත් අපිට නිින්ද යන්නේ නෑ. ඒකට යන්නේ. ඉතින් මෙතෙන්ද අඩියට ගෙනියන්න බෑනේ බුද්ධ වචනේ වගේ දෙයක් නැතුව. සතිය නැතුව කවදාකවත් යන්න බෑ. ඒත් මේක විග්‍රහ වෙනවා. නව හුඟව දෙනෙක් ඒ විදිහට තමන් මේ වෙන වැඩපිළිවෙල විවේචනය කරන්න මේ වැඩපිළිවෙල හරහා දකින්න තරම් ආත්ම ගවේෂණයක් කරන්නේ. ඒ වගේ මේ තොරතුරු තොරතුරු වශයෙන් තියා ගන්න දන්නේ. ඒ තොරතුරුට මම හැලේ ගන්න. තණ්හාමාන දිත් වශයෙන් ගන්න ගියාම අලි අවුලකට වැටලා තියෙනවා. ඒක නිසා භාවනා කරන්න යන ඔය හරියට ගියාම තේරෙන පටන් අර ගන්නවා. බුලුවන් තරම් කාය කර්ම, වචී කර්ම, මනස් කර්ම අඩු කරලා මේ යාන්ත්‍රණේ වැඩ කරන්න ඇති. අරකන හරි බලන්න ගියාට පස්සේ බුදුරජාණන්තුගේ රැස් විහිදෙනවා. බුදුරජාණන්තුගේ කිසිම මයිලක්වත් හැලිලක් නැහැ. සම්පූර්ණ ධර්මයක් තියෙනවා. නමුත් අපි මේ බුද්ධාගම කියලා කරන විකාරයයි ඒකට බාහිරනේ මේ ඇතුළත ගියාම කරන වැඩේ දිහා බලනකොට මේ බුදුරජාණන්සේ දැක්කා නම් බුදුන්සේ බණ කාටද කියනකොට අහගෙන හිටියා නම් ඊට අපිට කිව්වනම් කොච්චරක් සමමස්තිවි කාගෙන වදීද කියලා හිතනවා මේ අවුරුදු 2500ක් ගිහිල්ලා තාම කියනකොට ඇඟ කිලිපරනවා ඒ තරම් සජීවී ගන්න. අවසන් නැත් දෙවුවානේ දේශනා කරන්නේ මම මිත්‍ර කියලා හම්සුගේ වගේ නේද? කන්න සිදුවලා කියන්නේ තරහනේ කියන්නේ දැන් අපි ගියාත් කරපු දෙයක් කියන්නකෝ. ඒවා කාන්වා කරගෙන ඉන්නවා. මම කරගත්තා. ඒක මෙයාත්ම කියන්නේ කලින් නම් ඒ කරපු දේ පිළිබඳව හොඳින් හෝ නරකින් අල්ලුවේ නැත්නම් කර්මයක් වෙන්න ගියාත් වෙනවා. ඒක ගණන් ගන්න නැති දෙයක් වුණා නම් අපි මතකයට වැටෙන්නේ නැහැ රෙකෝඩ් එකට යන්නේ නැහැ. රෙකෝඩ් එකට ගියයි කියලා කියන්නේ අපි හොඳින් හෝ නරකින් අල්ලලා. ඒතුළු ස්වාමීන් වහන්සේ දැන් කරන අල්ලගත්තා ඉඳි ගියාස්නේ අල්ලගත්තා. මේ අත්මස් එනවා. දැන් මේ ආත්මයට අතාරින්න නතර වෙන්නේ නැහැ ඉතින්. මේ අතාරින්න කොහෙද අපි අතාරින්න කියන කතා කරන්නේ මේ අල්ලගත්ත පුද්ගලයාම. ඒ පුද්ගලයාම තමයි අතාරින්න කියලා කියන්නේ. මේ මිනිස්සයා මේ යාන්ත්‍රණය දකින්නකම්. මම මේ අල්ලන්නේ ගිනි ගන්න ගිනි හුලක්. මේක අල්ලගෙන ඉන්න තාකල් පිච්චෙනවා කියන එක දැනගන්න නැතුව එමත් කියනවා පිච්චුනක් තමයි මට මේක අත්දකින්න ඕනේ කියලා. ඒ නිසා අපි තියෙන දැඩි සංඥා චිත්ත දිට්ඨි කියලා කියන්නේ සංඥා කියලා කියන්නේ එහෙම කරපු සංඥාවක් අපට එනවා. සත්‍යයේ ගියාත් නැති තරහක් ගියේ වෙච්ච තරහක්. ඒක සංඥාවක් බව දන්නවනේ. ඒක හුදු සංඥාවක් අංච සංඥාවට ගත්තනම් මේ සංඥා තමයි හේතම යන්නේ. මේ සංඥාව දිවිත ආශයකට ගිගම ඒක හිතක් පහල කරනවා. චිත්ත මට්ටමට යනවා. චිත්තමට්ටමට ගියාට පස්සේ අපි අදිස්ථාන කරන තෝන අහන්න ඕනේ. තෝ රකින්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ වැඩේ ක්‍රියාත්මක වල දික්ටි මට්ටමට යනවා. සංඥා චිත්තමට්ටමේ බුදුහාමරණ ඇගිලි ගන්න පුළුවන් කියලා කියනවා. දික්ටි මට්ටමට ගියද බෑ. ඒක නිකන් රීන්ෆෝස් වෙනවා. ඒ නිසා අපි දික්ටි මට්ටමට ගියා නම් බුදු කෙනෙක් ලෝකේ පහනක් අපි හදන්න බෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ දික්ටි මට්ටමටපත් වෙන්නේ ඔනකට වැඩිය කුණු වෙච්ච හිතක්. චිත්ත. චිත්ත මට්ටමටපත් වෙන්නේ සංඥාවක්. සංඥා කියන්නේ නිකන් මෙලුවක් වගේ එකක්. ඒක දිය කරන්න පුළුවන්. ඉතින් මේ සංඥාලයි ලෝකේ තියෙන්නේ. ලෝකේ අපි කියන්නේ මේ සංඥාති සංඥාවලයි තියෙන කියලා දන්නේ නැතු මේ සංඥා ගැඩිය ගන්න ගියොත් අපි අනිවාර්යයෙන්ම කරන්නේ අපේ කර්ම ගොනුවම බදා ගන්නවා. ඒවම චිත්ත මට්ටමේ දහවුරු කරගෙන ඉතින් අර විදිනකොට බදාගත්ත කෙනාගේ පැවේ. තව කෙනෙක් ඒක දිහා බලන්නේ යාට ගන්නවා මෙයාට මේ සංඥා මට්ටමෙන් අරින්න තිබ කෙරුවේ නැහැ. චිත්ත මට්ටමේ එනකොටවත් එයා ඒක අනිත් පැත්ත කරනවා. දැඩිව බදා ගන්නවා. අතාරින්න පුළුවන්. හැබැයි එතකොට ආත්මෙට අපි කියන්නේ ආත්මද කියනකොට නම්බුවට බලපාන. ඒ කියන්නේ තමන්ගේ තමන් වැඩි ගත්ත මතේ අතහැරිය කෙනෙක් පාටපත් වෙනවා. නෝන්ජලෙක් පාටපත් වෙනවා. ඒක පැත්තකින් ගන්න. ඒ කියන්නේ සාකච්ඡා කළා හොඳයි කියලා යටත් වෙන පුද්ගලෙක් පාටපත් වෙනවා. මුත් යටත් වෙලා ලැබෙන සාන්තිය කොච්චරද කියලා බලන්න. මම කියන්නේ මට්ටමේදී යටත් වුණාට ප්‍රශ්න නැහැ. බුද්ධ ධර්ම සංඝ කියන එකට ආපේක්ෂව. නමුත් සමහර බැදි මතලා ආවේ. ප්‍රතිපත්තාරවල චිත්ත මට්ටමේ චිත්ත මට්ටමේ ගියාට පස්සේ ආයෙ යනවා. නිසා දැන් වුණත් ඒක විනිශ්චය කරන්න නම් අපි මේක තියෙන සංඥාවක් මේ තියෙන හිතක් කියලා යා චිත්ත භාවනා කරලා තියෙනවා. දස සංඥා වඩලා තියෙනවා. එහෙනම් අධිමන්දියට ඔක සංඥාවක් කිව්වොත් එන්නේ තාත් පොල්ල කඩාගෙන එනවා. ඔයාට සංඥාවක් නෑ මට සංඥාවක් නෙවෙයි මට මේක වෙච්ච දෙයක්. කවදාකවත් පිළිගන්නවා. ඒක වෙන්න ඕන තමන්ට වෙච්ච වෙලාවක් බලන්න. අපිට ඒක අපි හැදෙන්න ලෑස්ති. ලෑස්ති වෙන්න හැදෙන වෙලාවක් තියෙනවා. හැදෙන කලාවක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා හිතදේ කාට කියන්නේ. ඔය ගස්වල නම් කියන කටනේ උන් ඇවිල්ලා අපිට බණ කිව්වට අපි අහන්නේ කියන අපි ළඟ තියෙනවා මහා කඩ මාන ගාන්නේ ගාන එනකොට ඉතින් උණු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරිම හරිම ලස්සනයි. අපිට අද මේක ඇටේ ලියන්න පුළුවන්. ඒක කියන්නේ රේන්ද ගොතනකොට නැතිනම් නැත්නම් රේන්ද ගොතනකොට ඒ රෝන්ද පුඩුවක් තියෙනවා අදින පැත්තක් තියෙනවා. පුඩුවෙන් හැල්ලා ඇද්දොත් හිර වෙනවා. තනි නූලෙන් ඇද්දොත් ගැලපෙනවා. ඉතින් අපි අල්ලන්නේ හැමදාම කුඩුවේ. ඒක සම්පූර්ණයි නේ. කුඩුව හරි සම්පූර්ණ පැත්තක් දෙන අල්ලගෙන හරි හිර කරගෙන ඉතින් වලිගේ තද කරගෙන කෑගහනවා. අනික කුණි අල්ලගොත් අදින්නම ඕනේ අනික කුණි අල්ලනකොටම දන්නා ගැටේ ලිහිම තියෙනවා. ඒ ජීවිත බෑග් වල සස්කාල ගලවන්න පොට බෑදුණා නම් ගියා. නමුත් අපි අල්ලන්නේ හැඳිලා පුදුවේ මොකද තනි නුවරට වැඩිය පුදුවේ ශක්තිමත් ගතියක් තියෙනවා. සම්පූර්ණ ගතියක් තියෙනවා. ඉතින් මල පුදුව තමයි. විපස්සනා කරනකොට අපි හිමි හිමිට ওই දෙක වෙනස් කරලා පෙන්වන දෙනවා. මේ පැත්තෙන් අල්ලුව පුඩුව ඉර වෙනවා, කර්ම රැස් වෙනවා, සංස්කාර වෙනවා. මේ පැත්තෙන් අල්ලුව අදිනසර ගැටේට යනවා. අදිනසර ගැටේට අල්ලන පැත්තට ගියා නම් ඉතින් එතන අකාලිකකම. ඒ ඒ තන ප්‍රතිඵල දෙන ගතිය ඥානවන්තයා විතරයි මේ දෙක තේරුම් ගන්නයි. පච්චත්තම් විච්ඡබ්බෝ ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පුදුව නෙවෙයි තනිකොට කියන හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න වෙනවා වෙන්කොට හඳුනන්න. වෙන්කොට හඳුනගත්ත ගම ගැලවෙන. ඒ ගැලවෙන එක නම් නිකන් බැලුම් කුලංගිය වගේ තේරෙනවා. හොඳට තේරෙනවා මම මෙතෙක් කල් වැරදි පැත්තෙන් අල්ලගෙන හිටියේ. දැන් අතහැරපු නිසා ඒක ආයෙ කතා ආයෙත් පාසු වුතුයි. එලි කෙරුවා නම් පාසුව තියෙයි මහනි. ඉර කෙරුවා නම් හිර වෙයි. ඒ කවුරු කරපු එකක් නෙවෙයි. ඒ ඒ ඊළඟ ශාසනයක් බලාපොරොත්තු වෙන්න එපා මේ නෛර්යානික ශ්‍රී සත්‍ය ධර්මයෙන් පිට වෙන තැන් වල ඔය නිකන් කයිවාරු තියෙනවා වගේ දේවල්. අදාක ක්‍රියාත්මක වෙන්නේ. මේක ක්‍රියාත්මක කරලත් අමාරුයි. මොකද හේතුව අපේ මතයට විරුද්ධව යන්නේ. අපේ රුචියට විරුද්ධව යන්නේ. අපේ ස්වච්ඡන්දයට විරුද්ධව යන්නේ. ස්වච්ඡන්දය කියලා කියන්නේ ආත්ම දිට්ඨිය. ඉතින් මේකට සෑහෙන මේ පිරිසක් එකතු වෙලා මේකතු වෙලා හා අපි මේක කරමු කියලා සබ්‍රක්මචාරීව එකිනෙකාට උදව් කරමින් සෑහෙන කාර්යයක් උදව් කරා. දැන් කොහොමද අපි මේ ඒකට ඉතාමත් මාසන කාලයක් හැරෙන්න තියෙනවා ලාල් මාස්ටර් ප්‍රශ්න කියාගෙන ඉන්නවත් දන්නේ නැහැ. තියෙනවා. ඔව්. ආවෙන්තරවා මෛත්‍රී භාවනා කරගෙන යන සුද්ධියේ විදේකම ආනාපාන සතියද ගොතින් අක්ෂියව දැනගත්තික එහෙම විදේකම කරගෙන යෑම සුදුසුද කියලා. ඒ ප්‍රශ්නේ නැවතත් අහන්න ඕනේ පොඩි බාධාවක් ආවා සංඥා මේ මේ මැසේජ් එකේදී. මෛත්‍රී සුද්ධියේ විදේකම ආනාපාන සතියද ගොතින් තමයි ශක්ති බව දැනගත් විට එහෙම විකටම කරගෙන යෑම සුළුසුද මොකක් හරි ටෙක්නිකල් එරර් එකක් තියෙනවා දැන් නම් ප්‍රශ්නේ තේරෙනවා ඔය පැත්තේ මොකක් හරි බොත්තමක් අද වෙනවා <laughs> මේ මට තේරෙන විදිහට ප්‍රශ්නේ මෛත්‍රී භාවනා කරන කෙනෙකුට ඉබේම ආනාපානට වැඩිච්චාම එහෙම ආනාපාන දිගේ ගියර කරන ගියර කමක් නැද්ද කියලා ඒක නම් ප්‍රශ්නේ කමක් නැහැ කියන්න පුළුවන් ආනාපාන කියලා කියන්නේ ඇත්තටම බලනවනම් මෛත්‍රියත් එහා දුරදි ගෙනියන භාවනාවක් නමුත් ඒ පුද්ගලයා දැනගන්න ඕනේ මම දැන් ඉන්නේ මේ ආනාපාන සතිය කියලා. එතකොට නම් ඕන වෙලාවක මෛත්‍රියට යන්න පුළුවන්. මෛත්‍රියදී අපි ගන්න ප්‍රඥප්තියක් සත්ත්ව සංඥාව. ආනාපානදී ගන්න වායෝ පොට්ටබ්බ ධාතුව. එතකොට ආනාපානේ හැපෙන තැන දන්නවා. ආශ්වාස ප්‍රශ්වාස වෙනස තියෙනවා. වායෝ පොට්ටබ්බ ධාතුවත් එක්ක මෛත්‍රී භාවන කරන්න තියෙන මෛත්‍රිය සත්ත්ව සංඥාව මේ දෙක මාරුණාට ප්‍රශ්නයක් නැහැ. මේ දෙකෙන්ම මූලික කරන කෙලෙස් කැපීමක් කරනවා. මේ දෙක තුලින්ම සමාධියක් වැඩෙනවා. ඒක නිසා වඩා සුදුසු හිත වඩා මේ ලේසියෙන් වැඩ කරගෙන යන දෙයට අනේක හොඳයි. හැබැයි දැනගෙන යන්න ඕනේ මම දැන් යන්නේ මෙන්න මේ පාරේ කියලා. එතකොට මේ භාවනා වැඩි වෙලාවක් ඉඳගෙන ඉඳ සහ ඉදිරිපත් වෙච්ච අරමුණත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කමක් ඒ පුද්ගලයාට ලැබෙනවා. මේ ටික අත්‍යවශ්‍යයි ආධුනිකයෙකුට. ඒක නිසා ප්‍රශ්නේ නගන්නේ මෛත්‍රී භාවනා කරන කෙනෙක් ආනාපානට ඉබේම ගියොත් ආනාපානේ ගියාල කමක් නැද්ද කියන එක නම් දල වශයෙන් කියන්න පුළුවන් කෙටි උත්තරයක් වශයෙන් කමක් නැහැ. නායි වාසිරි තියෙනවා. ඔව්. ඒක තමයි බලන්න. එනවා. හරි. හොඳයි එහෙනම් අපි දැන් කාලය සලකලා අපි සම්ම සාකච්ඡාව මෙතනින් නැතර කරනවා. එහෙනම් ඉතින් අපි මෙල්බන් වලටත් මේ තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි 10ක් යම් කුසලයක් යම් දැනුමක් යම් පිනක් කරගත්තා නම් ඒක ප්‍රේමකෙන් කාටත් පින්පන්න වීම නාකින්ගේ පින්පන්න වීම අපේ පරමාර්ථ ජීවිත ගැනීම පුරුදාසත් දැනන කරලා අප සකච්ඡාවලදී සමාප්ත කරන එක තමයි වේදනාව